සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ලෝතර තථාගතය බුදු පියාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ ගුණ සමුදායන් සිහිපත් කරවගෙන මේ මොහොතේදී අපි සූදානම් වෙන්නේ ඒ තථාගත ලෞතර බුදු පියාණන් වහන්සේ විසින් ලෝක සත්වයන්ගේ හිතසුව පිණිසම ලෝ සතුන්ට සංසාර දුකෙන් එතර වීම පිණිසම දේශනා කොට පෙන්වන්නට යෙදුණු ඒ උතුම් සත්‍ය ධර්මයෙන් ධර්ම කාරණා කිහිපයක් ශ්‍රවණය කරගෙන මේ උතුම් වූ බුදු මඟ මොකක්ද කියන එක තමන් තුළින් අවබෝධයටපත් වෙලා මේ අනන්ත අනවරාග සංසාර ගමනක් තිස්සේ පැටලි පැටලි ආපු අවිද්‍යා අඳුර දුරු කර ගැනීම කියන කාරණාව පෙරදරි කරගෙන මුඛ්‍ය නිමිත්ත කරගෙන මේ මොහොතේදී අපි සූදානම් වෙනවා සද්ධම්ම ශ්‍රවණය කිරීම උදෙසා. පින්නතුනි අපි බලන්න ඕන තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝක ධාතුවට පහළ වෙනවා කියන කාරණාව අති දුර්ලභ කාරණාවක්. දැන් අපි බලන්න ඕන පින්නතුනි ඒ තථාගත බුදු වහන්සේ නමක් මේ ලෝක ධාතුවට පහළ වෙලා ලෝක සත්වයන්ට හිතසුව පිණිස ඒ දේශනා කරනු ලබන සද්ධර්මය අවබෝධයට පත් කරනවා කියන එක පින්නතුනි කරගන්නෙත් අනන්ත අප්‍රමාණ ගුණ පුරපු ඒ බුද්ධ ශාසනය තුල නිවන් මඟ සාක්ෂාත් කරගන්නට අවශ්‍ය කරන මහා පාරමිතා ශක්තියක් ජනිත කරගත්ත පින්වත් පිරිස් විසින්. දැන් අපි කල්පනා කළොත් එහෙම තථාගත බුදු පියාණන් වහන්සේ පහළ වෙනකොට ඒ වටින්ම ශක්තිමත්ව පහළ වෙන අග්ග ශ්‍රාවකයෝ අසුමහා ශ්‍රාවකයෝ ගෙන් ආරම්භ වෙලා තමයි මේ කල්යාණ මිත්‍ර වැඩ ශක්තිමත් වෙන්නේ. දැන් අපි හිතලා බැලුවොත් එහෙම තථාගත බුදු පියාණන් වහන්සේ මේ දේශනා කරපු ධර්මයේ අවබෝධයට පත්විච්ච ඒ උත්තමයන් වහන්සේලා තමයි මේ කලන වැට විදිහට මේ ආර්ය ශාසනය ශක්තිමත් කරගෙන මේ බුද්ධ ශාසනය අවසන් මොහොත දක්වා අරගෙන යන්නේ. එතකොට අපි මෙතනදී තේරුම් ගන්න ඕන ඒ තථාගත බුදු පියාණන් වහන්සේගෙන් දහන් අවබෝධය ලැබපු ශ්‍රාවකයෝ ගත්තොත් ඒ ශ්‍රාවකයෝ අතර හිටපු ප්‍රධානතම අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම මුගලන් මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේත් කියන මේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමත් ලෞතර බුදු පියාණන් වහන්සේගේ ශ්‍රවණය කළ අවබෝධයට පත්විච්ච නිවන දෙකක් නෙවෙයි එකක්. හැබැයි පින්නතුනි සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් දේශනා කරනු ලබන දහම් කරුණු සියල්ලක්ම මුගලන් මහරහතන් වහන්සේ අතින් දේශනා වෙන්නේ නැහැ. ඒ වගේම අපි තේරුම් ගන්න ඕන ඒකට හේතු වෙන මොකක්වත් නෙවෙයි. ඒ ශ්‍රාවකයන්ගේ පාරමිතා ශක්තියත් ප්‍රඥා ශක්තිය එක්දැරි වෙලයි මේ සද්ධම්ම ශ්‍රවණ දේශනාව සිද්ධ වෙන්නේ. අන්න ඒ වගේ පින්නතුනි මේ තථාගත බුද්ධ ශාසනයේක ආර්ය ශ්‍රාවකේ ධර්මයේ දේශනා කරනකොට ඒ දේශනා කරනු ලබන ධර්මය ඒ ශ්‍රාවකයාගේ ප්‍රඥා ගෝචර මට්ටමට අනුව විස්තර කරන විග්‍රහ කරන පරාසය වෙනස් වෙනවා. හැබැයි පින්නතුනි ඒ පෙන්නන දහම් මඟ දෙකක් වෙන්නේ නැහැ එකක් වෙනවා. පෙන්නන ආකාර විවිධත්වයක් තියෙන්න පුළුවන්. කරුණ විග්‍රහ කිරීම වල වෙනසක් තියෙන්න පුළුවන්. හැබැයි හැම එකක්ම දේශනා කරන්නේ සක්කාය දිට්ඨිය දුරු වෙලා නිවන් මාර්ග සාක්ෂාත් කරගන්නට උපකාරයක් වන විදිහටයි දේශනා කරන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕන ඒ දේශනා කරන ධර්මය ශ්‍රවණය කරනකොට අවබෝධයටපත් වෙනකොට ධර්මයට විනයට ගැලපෙනවද කියලා බලන්නේ කොහොමද? පින්නතුනේ ධර්මය කියලා කියන්නේ හේතුඵල දහ. එහෙම නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධයටපත් වෙලා රාගක්කේ ද්වේෂක්කේ මෝහක්කේ වෙන ධර්මයක් නම් දේශනා කරන්නේ දේශනාවෙන්නේ මේ අවිද්‍යා ඝන අඳුර දුරු කරන විද්‍යා ඇස පහළ වෙන ධර්මයක් නම් දේශනා වෙන්නේ අන්න ඒක ධර්මයට ගැලපෙනවා අපි බලන්න ඕන ඊළඟට ධර්මයට ගැලපෙනවා කියලා කියන්නේ පොතේ තියෙන පදයට ගැලපෙනවා කියන එක නෙමෙයි අපි ගත්තොත් එහෙම එදා දවසේදී ලෞතර බුදු පියාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ ඉඳලා බොහෝ කාලයක් යනකම් පොතපතේ මේ ධර්මයේ ලියවිලා තිබුණේ නැහැ. එදා ධර්මයට ගලපගත්තේ පොත බලලා නෙවෙයි. හැබැයි අද අපි මේක ධර්මයට ගලපගන්නේ පොත බලලා. ඒ ගලප ගන්නකොට අපි බොහෝ වෙලාවට ගලපන්නේ ධර්මයට නෙමෙයි. ඒ පොතේ තියෙන පද එයා අකුරු ටිකට ගලපලා බලනවා. ඊළඟට විනයට ගලපන්න කිව්වට පස්සේ අපි බලනවා මේක විනය පිටකේවත් තියෙනවද කියලා. ඒක නෙවෙයි මේ විනයට ගලපනවා කියලා කියන්නේ. මෙතනදී අපි බලන්න ඕනේ විනය කිව්වම මේ ආර්ය විනය ඇතුලේ තියෙනවා රාග විනය, ద్వේස විනය, මෝහ විනය. මොකද්ද රාග විනය, ద్వේස විනය, මෝහ විනය කියලා කියන්නේ? යම් ධර්මයක් ශ්‍රවණය වෙනකොට අවබෝධයටපත් වෙනකොට රාගක්‍ය වෙනවා. ද්වේෂක්‍ය වෙනවා. මෝහක්‍ය වෙනවා. අන්න එතනදී යලි යලිත් සංසාර ගමනට හේතු වෙන මායයට ණය වීම ගොඩනගන්නේ නැහැ. අපි රාග ද්වේෂ මෝහවලින් යලි යලි මේ ලෝකයට බැඳෙන ආකාරය වැඩපිළිවෙලක් දිගින් දිගටම ක්‍රියාත්මක වෙනවා නම් කොයිතරම් ධර්මය අනුගමනය කළා දහම් මගක් එලි කරගත්තා අන්න එතනදී ඒක විනයට ගැලපෙන්නේ නැහැ. ඇයි අපි රාග, ද්වේෂ, මෝහ හදන වැඩපිළිවෙලට දිගින් දිගට අහු වෙනවා. ඒකේ නිරෝධයක් කරන්න බැරි නම් ඒ දහම් පරියාය තුලින් අන්න මොකද්ද වෙන්නේ? එතනදී අපි මායයට ණය වෙනවා කියලා කියනවා. ඇයි මාරයට ණය වෙනවා කියලා කියන්නේ? අපි දැන් හිතලා බලන්න ඕන. බුදු පියාණන් වහන්සේ පැහැදිලිවම පෙන්නවා ඇහැ මාර ධර්ම. රූපේ මාර ධර්ම. චක්කු විඥානේ මාර ධර්ම. එහෙනම් අපි අදත් මෙවැනි රූපකයක් ලබලා ඊට පස්සේ ඇහැ කන නාසය දිව ශරීරය කියන ටික ලබලා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් ගැටෙනවා චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, දිව්‍යා විඥාන පහල කර කර අපි මේ අනන්ත අප්‍රමාණ දුක්ඛිත සංසාර ගමනේ මේ තරම් කාලයක් අවිද්‍යාවත් එක්ක සහසම්බන්ධ වෙලා මේ යන්නේ වෙන මොකක්වත් නිසා නෙවෙයි අර විච්ච ණය නිසා. ණය කිව්වේ මොකක්ද? රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් අපි කරගත්ත අවඩ අසාධාරණ ඉංගි හිංසාවලට අපි මොකද්ද කරන්නේ? වන්දි කරනවා. ණය වෙනවා ණය ගෙවෙනවා. හැබැයි අපිට පුළුවන්කමක් තියෙනවා නම් යම් ධර්මයක් ශ්‍රවණය වෙනකොට අනේ දහම් පරියාය හරහා දහන් අවබෝධය ලැබෙනකොට අන රාගක්‍ය වෙනවා නම් ද්වේෂක්‍ය වෙනවා නම් මෝහක්‍ය වෙනවා නම් අවිද්‍යාව ඇස දුර වෙලා විද්‍යාව පහළ වෙනවා නම් අවිද්‍යාව අඳුර දුර වෙලා විද්‍යාව ඇස පහළ වෙනවා නම් අන්න එතනදී මොකද්ද වෙන්නේ? අලි අලි සංසාර ගමනට හේතුකාරක වෙලා මේ මාර න්‍යාය පැටලෙමින් ඉතින් මරණය කියලා කිව්වේ මාර ණය කියලා කිව්වේ මේක. මරයට ණය වෙනවා කිව්වේ මේ මාර න්‍යායට අහු වෙනවා කියන්නේ. මේකට අහු වෙන තාක්කල් මොකද්ද වෙන්නේ? මෙන්න මේ අහු වීමට සාපේක්ෂ රූපකයක් ලබලා යලි යලිත් මේ සංසාර ගමන දුවන්න හේතුකාරක වෙන අවිද්‍යාව ගොඩනැගෙන ඒවම ගොඩනගෙනවා නම් ඒක විනයට ගැලපෙන්නේ ඊළඟට අපි කල්පනා කරලා බලන්න ඕන. මොකක්ද මෙතනදී අපි තේරුම් ගන්න ඕන මුලින්ම යම් කිසි කෙනෙක් මුලින්ම යම් ධම් කාරණාවක් ශ්‍රවණය කරගන්නකොට අර අසුභ මහා ශ්‍රාවකයෝ අග්‍ර ශ්‍රාවකයෝ වගේ මහා ප්‍රඥාවන්තයෝ දිවිච්ච නැති කාලයක එවැනි පාරමිතා ශක්තිය එවැනි ගුණයක් පුරලා නැති පිරිසක් ඉන්න මොහොතකදී අන්නේ එවැනි ගුණයක් පිරපු පිරිසකට දේශනා කරන දහම් දේශනාවක් කලාට ඒක තෝරගන්න තේරුම් ගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒක තෝරා ගැනීම කරන්න බෑ. අන්න ඒ නිසා මුලින්ම මොකද්ද කරන්නේ? අපි මූලික වශයෙන් මේ ලෝභ ద్వේස මෝහ කියන වැඩපිළිවෙල තුල යෙදිලා අවිද්‍යාවෙන් මත් වෙලා මෝහයෙන් මත් වෙලා ඉන්න පිරිසට මෙන්න මේ ලෝභ ద్వේස මෝහ වැඩපිළිවෙලෙන් අයින් වෙලා අලෝභ අද්වේස අමෝහ කියන වැඩපිළිවෙලට අවතීර්ණ කරගන්න පුළුවන් ආකාරයේ දහම් මඟ විග්‍රහ කරලා පෙන්වලා දෙන්න වෙනවා. මොකද එහෙම පෙන්වලා දුන්නේ නැත්තම් මේ දහම් පරියාය එකපාර තේරුම් අරගෙන අවබෝධයටපත් වෙනවා කියන කාරණාව සිද්ධ වෙන්නේ නැහැ. මොකද අපි ලෝභ, ද්වේෂ, මෝහ කියන සිත් අවිද්‍යාවෙන් යුක්තව දැඩිසේ පවත්වගෙන ආ වෙන මොකක්වත් නිසා නෙවෙයි. ඒක අපි මෙච්චර කාලයක් මෙතුවක් කාලයක් පවත්වගෙන ආවේ මේ ලෝකේ සාරත්වයක් අරගෙන. يعني නිච්චයි සුඛයි අත්තයි කියන සංඥාවේ ඉඳලා. අන්න එහෙම ආපු කෙනෙකුට එකපාරම අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා කිව්වට මේක වටහා ගන්න තේරුම් ගන්න බෑ. අන්න එවැනි කෙනෙකුට පෙන්වන්න මේ ලෝකේ තියෙන අසාරත්වය. එහෙම නැත්නම් දුක විග්‍රහ කරන්න. අනිත්‍ය බව විග්‍රහ කරන්න. මූලික වශයෙන් මේ දහම් පරයයට ඇඳලා ගන්න. එහෙම නැත්නම් මේ මාර්ගයට කෙනෙක් අනුගත කරන්න. මාර්ග අනුගාමිකත්වයක්වත් අනුම ධර්මයේ ලබලා දෙන්න අවශ්‍ය කරන ධර්ම රටාවක් දේශනා කරනවා. අපි තේරුම් ගන්න ඕනේ මේ ධර්ම දේශනා කරන්නේ කටපාඩම් කරලා ඇවිල්ලා. එහෙම නැත්නම් මොකක් හරි පාඩම් කරගත්ත න්‍යායක් සිද්ධාන්තයක් ධ්‍යාන ඇවිල්ලා. ඒ සිද්ධාන්තයම ගෙනල්ලා කියලා දෙනවා නෙමෙයි. මේ ආර්ය ශාසනීය ක්‍රමයක් තියෙනවා. ඒ ආර්ය ශාසනීය ධර්මය දේශනා වෙනකොට ඒක ආර්ය සමාධිය තුළින් දේශනා වෙනවා. එය ධර්මයේ නිතරම දේශනා වෙන්නේ එය ධර්මයේ ශ්‍රවණය කරන පිරිසට අදාළ ආකාරයට. දැන් අපි කල්පනා කරලා බලමු. දෙන්නේ තුන්දෙනෙක් එකතු වෙලා දහමක් ශ්‍රවණය කරන්නේ එන මොහොතේදී. එය දෙන්නට තුන්දෙනාට අදාළව අදාළ කරන විදිහට දහම් කරුණ විග්‍රහ වෙනවා. ඒ මට්ටමේදී ඒ කෙනා ඉන්න මට්ටම අනුව තමයි ඒක විග්‍රහ වෙන ආකාරය වෙනස් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි. බොහෝ පිරිසක් බෞද්ධලයක් ඉන්න තැනකදී අවුරුදු 1000ක් විතර ඉන්න තැනකදී යමක් අරමුණු කරලා ධර්මය දේශනා කරනකොට සමහරට මේ 1000 100කට නොතේරෙන්න පුළුවන්. 900කටම පොදුවේ යම් යම් මට්ටම් වලින් යමක් තේරෙන්න පුළුවන්. හැබැයි එතකොට අතනදී අපි බලනවා අර 100ට අසාධාරණේ වෙනවට එහා ගිහිල්ලා 900කට සාධාරණයක් ඉෂ්ට වෙනවා. ඔන්න ඔතනදී එවැනි අවස්ථාවලදී මොකද්ද වෙන්නේ? අන්න එතනට සැසඳෙන්නේ නැති වුණාට පස්සේ අර 100ට නොයෙක් නොයෙක් ගැටලු මතවාද බිහි වෙනවා නිර්මාණය වෙනවා. අනේ නිර්මාණය වීම හරහා තියෙන එකම දේ තමයි ඒ නිර්මාණය විච්ච ගැටලු අරගෙන ඇවිල්ලා. ඒක පෞද්ගලිකව සාකච්ඡා කරලා විසඳ ගන්න ක්‍රමවේදයකට අවතීර්ණ වෙන එක අපි කරගන්න ඕනේ. නැත්තම් මොකද්ද වෙන්නේ? අන්නේ නොතේරිච්ච කාරණේ අල්ලගෙන. අපි යම් වැරදි නිගමනයකට ඇවිල්ලා. අපි මේ මතයෙන් මත් වෙලා තීන්දුව තීරණ ගන්න ගියොත් එහෙම. අන්න නිකන් නිකරුණේ අපිට සිද්ධ වෙනවා අර ආර්ය ධාවට නිග්‍රහයක් කරලා අපහාසයක් කරලා නිඳාවක් කරලා තවත් මේ මග වහගන්න. එතනින් යාළුව මේක තේරෙන්නෙම නැතිව යනවා. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕන. මේ පොදුවේ දහම් දේශනයක් කරන වෙලාවක, දහම් විග්‍රහයක් කරන වෙලාවක අන්න එතන ඉන්න සමස්ත පිරිසම අරමුණු කරලා පොදුවේ දේශනා වෙන දහම් කරුණක් තමයි දේශනා වෙන්නේ. මොකද හැමෝම එකම මට්ටමක නැහැ. ඉතින් විවිධ මට්ටම් වලින් විවිධ දෘෂ්ටි කෝණවල විවිධ මතයන්හි වැළලා ඉන්නවා. එතකොට මෙන්න මේ සියල්ලටම පොදු කාරණාවක් කරගෙන විග්‍රහ කරන්න එහෙම නැතුව මෙන්න මෙතනදී අපි තේරුම් ගන්න ඕන මූලික වශයෙන් මේ දාම් විග්‍රහ කරනකොට අර කටපාඩම් කරලා කියන න්‍යායක් නැහැ. මතක තියාගෙන වෙලා මෙන්න මෙතනදී මම කියන්නේ මෙන්න මේ දහම් කරනවා කියලා ක්‍රමයක් ආර්ය ශාසනයේ නැහැ. අන්න ඒක නිසායි සාරිපුත්ත හාමුදුරුව ළඟට ගිහිල්ලා ධර්මය අවම සමහරුන්ට තේරෙන්නේ නැහැ. හැබැයි මුගලන් මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා අහුවම තේරෙනවා. ඉතින් මුගලන් හාමුදුරුව ළඟට ගිහිල්ලා තේරෙන්නේ නැති අය ඉන්නවා. ඉතින් තව මහරහතන් වහන්සේලා ළඟට ගිහින් ධර්මය අහනකොට තේරෙන්නේම නැති අය ඉන්නවා. හැබැයි තථාගත බුදු පියාණන් වහන්සේ ළඟට ගියාම තේරෙන අය ඉන්නවා. සමහර වෙලාවට තථාගත බුදු පියාණන් වහන්සේ පවා ධර්ම දේශනාවක් කරලා ආපසු වැඩියට පස්සේ මේක නොතේරෙන අය අනන්ත ඉන්නවා. ඒක අහලා අරිහත් වෙන අයත් ඉන්නවා. අනාගාමී වෙන අයත් ඉන්නවා. සකෘදාගාමී වෙන අයත් ඉන්නවා. සෝතාපන්න වෙන අයත් ඉන්නවා. මාර්ග අනුගාමික වෙන අයත් ඉන්නවා. ඔය මොකටවත් ආවේ නැතුව නිකන් අහලා අතහැරපු පිරිසකුත් ඉන්නවා. හැබැයි අහලා බැන බැන දොස් කී කී පිරිසකුත් ඉන්නවා. ඉතින් තථාගත බුදු පියාණන් වහන්සේටත් එහෙමනම්. ඉතින් අපි දේශනා කරන දහම් කරුණු වල දහම් විග්‍රහ වල එක අහන්න දෙයක් නෙවෙයි. එනිසා මෙන්න මේ කියන කාරණා ටික අපි හොඳට මුලින්ම මතක තියාගන්න ඕන. අනේ එවැනි දහම් පරස්පරතාවයක් හරි. දහම් ගැටලුවක් හරි මතුවෙනවා නම් සුදුසුම දේ තමයි ඒ දහම් කරුණ ඇවිල්ලා පෞද්ගලිකවම කතා කරලා විග්‍රහ කරගන්න එක විතර කරගන්න එක නැත්නම් මොකද්ද වෙන්නේ? අපි නිකන් අර ආපු මතයෙන් මත් වෙනවා. ඒ මතයෙන් මත් වෙන්න හේතුව මොකක්වත් නෙවෙයි. මෙතනදී කනට ඇහුනේ සබ්දයක් විදියට තමයි අරගත්තේ. සබ්දයක්. ඒ ඇහිච්ච සබ්දය මොකක්ද උනේ? මාළඟ තිබුණු දෘෂ්ටියට අනුව ඒක මොකක්ද උනේ? ඒක අප්‍රියයි, අමුතුරයි. ඒ ගත්ත දහම් කරුණ. ප්‍රිය මధుර උනේ නැහැ. ඊට පස්සේ අප්‍රිය අමුදුරේක ගොඩ නැගිච්ච හේතුඵල වශයෙන් දහම් න්‍යාය දැක්කේ නැති නිසා දන්නේ නැති නිසා අන්නේ ආපු වේදනාව මොකද්ද කරන්නේ අපි අග්‍ර කරගන්නවා ඒක අග්‍ර කරාට පස්සේ නිරන්තරයෙන් මේකේ දෙවෙනි වේදයෙන් පෙලෙන්න පටන් ගන්නවා දාහේ පෙළනට පස්සේ මේ පෙළීම සංසිඳව ගන්න කොහොමද අන්නේ පෙළීම සංසිඳව ගන්න අපි ඒ දාහය නිවෙන්න අවශ්‍ය කරන විදිහට 10ට අදාළ ආකාරයෙන් කටයුතු කරලා. එහෙම නැත්නම් ඒ දෙවේසෙන්ට අදාළ ආකාරයට කටයුතු කරලා කරලා මොකද කරන්නේ උපේක්ෂාවට කියන මොහේද අරගෙන එනවා. ඕක තමයි කරන්නේ. හැබැයි එහෙම කරලා නිකන් අපරාධේ යලිත් අපි අහුනේ මායයට. මායයට ණය වුණා. එහෙනම් ඒක විනයට ගැලපුණේ නැහැ. එහෙනම් අපි මෙන්න මේ කාරණාව මුලින්ම මතක් කරන්න ඕන. දැන් අපි හිතලා බලමු දැන් අපි මෙතනදී මූලික වශයෙන් මේ දහම් පරයය විස්තර කරනකොට අපි තේරුම් ගන්න ඕන. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන දහම විතර කරනකොට මේකේ මේ අනාත්ම කියන දහම් කරුණු ගොඩාක් දුරට ගිහිල්ලා වැටහෙන එක. අසාරත්වයේ කියන එක ටිකක් ගැඹුරු මට්ටමට මේ දහම අවබෝධ වීගෙන යනකොට වැටහෙන කාරණා. එතකොට අපි තේරුම් ගන්න ඕන අනිත්‍ය දර්ශනයේ තුලින්ම යම්කිසි කෙනෙකුට මේ මාර්ගයට අනුගාමී වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මාර්ගයට එන්න පුළුවන්. දුක තුලිනුත් පුළුවන්. අනත්ත තුලිනුත් පුළුවන්. හැබැයි මේ අනත්ත තුලින් අසාරත්වය දැකලා මේ දහම්පරයය විස්තර කරන ගොඩක් දෙනෙකුට වැටහෙනවා අඩුයි. වැටෙන්නේ නැති වෙන්න හේතුව ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම කිව්වම මේ අසාරත්වය එන්න එන්න වැටෙනවා කියන්නේ යාගේ දහම් ප්‍රඥාව ඉදිරියට වැඩි දියුණු වෙලා කියන එක. ඉතින් එවැනි තැනක ඉඳලා ධර්ම දේශනා කරනකොට සමහර විට තමන් ඉන්න තැන ඉඳලා අනුන්ට විග්‍රහය කරනට අනුන්ට නොතේරෙනවා වෙන්න පුළුවන්. එහෙනම් මෙන්න මේක මතක් කරගන්න. ඊළඟට අපි හිතලා බලමු මේ අනිත්‍යතාවය ඇතුලේ මම අනිත්‍යතාවයක් තියනවා කියලා කියලා විග්‍රහ කරලා දුන්නා. ඒකට හේතුව මෙයා අනිත්‍ය ගැන කියලා දෙන්න නෙවෙයි ඒක විග්‍රහ කළේ. තමන් අනිත්‍යයි කියලා අනිත්‍ය කියන දර්ශනය තුළ නැවතිලා නතර වෙලා ඉන්න බව පෙන්නලා දෙන්න. එහෙම නැතුව අනිත්‍ය විග්‍රහ කරලා ඉතිර නැහැ කියන එක කියලා දෙන්න නෙවෙයි ඒ කාරණාව ඉදිරියට ගන්න. ඒ කාරණාව ඉදිරියට ගන්න හේතුව අපි අනිත්‍ය විදිහට අනිත්‍ය තුල නැවතිලා ඉන්න නිසා ඒක පෙන්වලා දෙන්න ඕන නිසා දැන් අපි හිතලා බලමුකෝ දැඩිසේ ලෝභ දේශ මෝහ වැඩපිළිවෙලේ ඉන්න කෙනෙකුට ලෞකික වශයෙන් ලෞකික සම්මා දිට්ඨියටපත් වෙන්න උපකාර කරන කාරණාවක් විදිහට මේ අනිත්‍යතාවයේ ඇතුලේ තියෙන අනිත්‍යතාවය මූලික වශයෙන් කෙනෙකුට කියලා දෙනවා මොකද අනිත්‍යතාවය කියන්නේ. දැන් මේක මේ වචනෙන් අල්ල ගන්න හදන්න එපා. නිතරම වචන පදවල වලින් නිවන දකින්න බැරි බව තේරුම් ගන්න ඕන. අපි අනිත්‍යයි කිව්වත් වැඩක් නෑ. වචනේ නිවන එහෙම නැහැ. අපි බලන්න ඕනේ මෙන්න මෙතනදී මූලික වශයෙන් අපි හිතමුකෝ යම් කිසි කෙනෙක් ඉන්නවා සංසාර ගමනක් තියනවා කියලා පිළිගන්නෙම නැහැ. ඒ වගේම අපි හිතමු පින පව ගැන විශ්වාසයක් කරන්නෙම නැහැ. එතකොට දුන්නේ විපාක තියනවා මෙවැනි ආකාරයේ මොකක්වත් පිළිගන්නේ නැහැ. එවැනි කෙනෙකුට කොයිතරම් බණ කිව්වා බණ අහනවද? අහන්නේ නැහැ. ආන මානසික මට්ටමක් හැදෙන්නේ නැහැ. අන්න ඒ නිසා යාට මොකද්ද කරන්න ඕන මූලික වශයෙන් මේ ලෝකයේ දුකක් තියෙන ඒ දුක ගැන පෙන්නලා දෙන්න වෙනවා. අපිට මේ ලෝකේ ජරා මරණ කියලා එකක් තියෙනවා. අනේ ඒකේ දුක ඇති වෙනවා. අපි කොයිතරම් මට කැමති විදිහට මේ රූපකය පවත්වන්න උත්සාහ කළා. ඒ වගේම මේ සතර මහා ධාතුන් ඇතිච්ච ලෝකය මට කැමති විදිහට පවත්වන්න උත්සාහයක් ගත්තා. අන්නේ මේ පැවැත්ම මට කැමති විදිහට පවත්වන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ කියන කාරණාවවත් මුලින්ම කෙනෙකුට වැටුනේ නැත්තා. එයා නිවන් දකින්නවා. මේ සංසාර දුකක් තියෙනවා කියලාවා. දුකින් එතර වෙන්න ඕනි කියලාවා සිතුවිල්ලක්වත් සිතුවිලි මාත්‍රයක්වත් එයාට පහළ වෙන්නේ නැහැ. අන්න ඒක නිසා මූලික වශයෙන් යම් කෙනෙක් මේ ධර්මයේ තුලට අනුගත කරගන්න අනුගාමිකත්වයට ගේන්න උපකාරයක් වශයෙන් අපි මොකද්ද කරන්නේ මුලින්ම පෙන්නලා දෙනවා මේ ලෝකය කැමැති විදිහට පවත්වන්න බැරි බව. මේ ලෝකය මොකද්ද වෙන්නේ? යම්කිසි හේතුඵල රටාවකින් හැදුනා. එතනින් අපි පෙන්නනවා හේතුඵල කියලා එකක් මේ ලෝකෙට සාපේක්ෂව. කොහොමද පෙන්නන්නේ? අපි යම්කිසි අවිද්‍යාපච්ච සංකාරයක් කරලා ඊට අනුකූලව අද ගතිරුවක් ලබලා තියෙනවා. මෙන්න මේ ලබපු ගතිරුව මේකට උරුම ධර්මතාවයකට පත් වෙලා. මොකද්ද වෙන්නේ? කය වෙවි, වය වෙවි, වැగిරි වැగిරි, වැහැලි වැහැලි යන ස්වභාවයකින් යුක්තයි. මේක කාටවත් පාලනය කරන්න පුළුවන් කමක් නැහැ. කවුරු කොහොම හිතුවත් මෙන්න මේක මේ කාලෙදි වැగిරෙන්න බෑ. වැහිරෙන්න බෑ. කය වෙන්න බෑ. විනාශ වෙන්න බෑ කියලා. කොයිතරම් උත්සාහයක් වීර්යයක් පවත්ලා මේක පවත්වන්න උත්සාහ කළා. මෙන්න මේ ටික පවත්වන්න පුළුවන්කම නැහැ කියන කාරණාව මුලින්ම කෙනෙකුට කියලා දෙනවා. විතර කරලා දෙනවා. මෙන්න මේක විතර කරාට පස්සේ ආ බලනවා. අනේ ඇත්ත තමයි. මට විතරක් නෙමෙයි. මේ ලෝක සත්‍යය ඔක්කොටම මොකද්ද වෙන්නේ? උරුමයෙන්ම උරුම කරගත ධර්මතාවයකට යටත් වෙලා තියෙනවා. ලැබුවා නම් රූපකය. ඒකේ උරුම ධර්මතාවයට අනුකූලව මේක කෙරෙහි වයවෙහි වැగిලි වැగిලි වැහැලි වැහැලි යන ස්වභාවයෙන් යුක්තයි නේද? ඒ නිසා මේක මම කියලා හිතාගෙන වසඟ කරන්න වසඟේ පවත්වන්න කොයිතරම් උත්සාහයක් දරුවා වීර්යයක් දරුවා මේ වැඩේ සාර්ථක වෙන වැඩපිළිවෙලක් නෙවෙයි නේද? එහෙනම් මෙන්න මේ වැඩපිළිවෙල පසුපස යන්න යන්න මට උරුම වෙන්නේ මහා දුකින් නේද? එහෙනම් මේ දුකින්නට මම උරුමකම් ලබන්නේ වෙන මොකක්වත් නිසා නෙවෙයි. මෙන්න මේ පවත්වන්න බැරි. වසඟ කරන්න බැරි. කැමැති විදිහට පවත්වන්න බැරි තියාගන්න බැරි. මෙන්න මේ උරුම ධර්මතාවයකට යටත්තු. මෙන්න මේක මගේ වසඟයට මම කරලා නතු කරගන්න. පාලනය කරන්න හදන නිසා නේද කියන ටික තේරුම් ගන්න. මෙන්න මෙහෙම තේරුම් ගත්තට පස්සේ අපිට එතනදිත් වැටහෙනවා මොකද්ද? මෙද මෙතනත් කැමති විදිහට පවතින්නේ නැහැ කියලා තේරෙනවා. ඇයි මේ කැමති විදිහට පවතින්නේ නැත්තේ? පිරිසක් දැකලා තියෙනවා කැමති විදිහට පවතින්නේ නැත්තේ කැඩෙන නිසා, කුඩු වෙන නිසා, බිඳෙන නිසා, වැగిරෙන නිසා, වැහැරෙන නිසා කියලා. අන්න ඒ නිසා මේ ලෝකේ කිසිවක් මට වසඟ කරලා පවත්වන්න පුළුවන් කමක් නැහැ. මේක වැරදි නෙවෙයි. මේක වැරදි කියලා කියනවා නෙවෙයි. මේක මූලික වශයෙන් මේ දහම් විග්‍රහයට ඇතුළත් වෙන්න සෝතාපන්න මාර්ග අනුගාමිකත්වය ලබන්න මේක බොහෝ දේ උපකාර වෙන කාරණාවක්. ඉතින් මෙහෙම තේරුම් නැත්තම් යම් කෙනෙකුට නිවනක් ගැන හිතන්නව පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මෙන්න මේ උරුම කර්මයෙන් ගැලවෙන්න ඕනි කියලා හිතෙන්නේ නැහැ. ඊළඟට අපි කල්පනා කරලා බලනවා. දැන් අපි බැලුවා කැඩෙනවා නම් කුඩු වෙනවා නම් බිඳෙනවා නම් කය වෙනවා නම් වය වෙනවා කොයිතරම් බලෙන් උත්සාහයක් වීර්යයක් පවත්ලා වාසක කරගන්න නතු කරගන්න බැලුවට මේක පුළුවන්කම නැහැ වාසක කරන්න බෑ මම කියලා මගේ කියලා තියාගන්න පැවැත්මක් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ ඊළඟට අපි බලන්න ඕනේ මෙතනින් නැවතිලා හරියන්නේ නැහැ ඉතින් අපි හිතමුකෝ යම් කිසි කෙනෙක් මෙතනින් නැවතිලා මෙතනින් එහාට අපි හිතමු එයා හිතනවා මට අනිත්‍යතාවය වැටහුණා. මට ලෝකේ අසාරත්වය වැටහුණා. ඒ නිසා දැන් මම පරප්‍රත්‍ය රහිතයි. දැන් මට මෙතනින් එහාට යම ආය කරගන්න නැහැ. ඊට පස්සේ එයා මොකද්ද කරන්නේ? එයා කොයිතරම් වාඩි වෙලා ඊළඟට බණ ඇහුවා එතනින් එහාට මෙයා මේක ගන්න ස්වභාවයෙන්නේ ඇයි? දැන් පිළිලද නැද්ද තියෙන්නේ? දැන් පිළිලා තියෙන්නේ. දාන්න ඉඩක් නැති ධර්මයට නැවත පිම්බිලා ඉන්නවා. පිළිලා. ඒ නිසා එයාට කොයිතරම් ධර්ම කරුණු විග්‍රහ කළා විස්තර කළා එතනින් එහාට ඒකේ ඇතුළ තේරෙන්නේ නැහැ. දරන්න බෑ. එතනින් එහාට එයා ගන්නේ නැති ස්වභාවයකටපත් වෙලා තියෙනවා. මෙන්න මෙතනින් නැවතිච්ච පිරිසකුත් ඉන්නවා. ඊළඟට අපි කල්පනා කරලා බලන්න ඕන. ඊළඟට මේ කය වෙන්න, වය වෙන්න, වැగిරෙන්න, වැහැරෙන්න හේතුවක් තියෙනවද නැද්ද? මේ කය වෙන්න, වැగిරෙන්න, වැහැරෙන ස්වභාවය ලැබෙන්න හේතුවක් තියෙනවා. අන්න ඒකට හේතුව අපි බලනවා. හේතුව බලනකොට අපි තීරණයකට එනවා මොකද්ද? අවිද්‍යා පත්‍ය සංකාර කරලා අන්නේ ගොඩනගාගත්ත සංකාරයට උරුම කියපු ධර්මතාවයක් තමයි මේ වැగిරෙන එක, වැහැරෙන එක, කේවන එක, වය වෙන එක. එනම් අවශ්‍ය හේතුව හදලා තියෙන නිසා මෙන්න මේ ඵලයට සිද්ධ වෙන උරුමය අපිට නවත්තන්න පුළුවන්කම නැහැ කියන තැනට ඊළඟටපත් වෙනවා. ඒ නිසා අපි දකිනවා මේ ලෝකේ අසාරත්වය. එවැනි අසාරත්වයක් අපි දකිනවා. ඊට පස්සේ අපිට හිතෙන්න පුළුවන් මෙන්න මෙතනින් අපේ සක්කාය දිටිය කැඩිලා ගියා නේද? ඇයි අපිට මේක වසඳ කරන්න පුළුවන් කමක් නැති නිසා? මේක මම වශයෙන් ගන්න සුදුසු නෑ නේද? වටින්නේ නෑ නේද? මේක පස්සේ ගිහිල්ලා ගිහිල්ලා දුකටපත් වෙනවා දුක උරුම කර ගන්නවා. මේකේ සාරයක් නෑ අසාරයි නේද කියලා දැක්කම අපේ සක්කාය දිට්ඨිය දුරු වුණා කියලා අපිට හිතෙන්න පුළුවන්. හැබැයි ඔය මට්ටමේ සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ නැහැ. හැබැයි දුරු කරගන්න පුළුවන් ආකාරය මාර්ග අනුගාමීත්වය ලබලා තියෙනවා. මෙන්න මෙයාට අර තමන්ගේ මෙන්න මෙතනින් එහාට අර කල්යාණ මිත්‍ර සේවනයේ දිගින් දිගට අවශ්‍ය කරනවා. කල්යාණ මිත්‍ර සේවනයේ දිගින් දිගට ලැබෙනකොට ඒ ලැබෙන අවස්ථාවකදී මෙයාට ඔන්න ඔය කියන යථාභූත ඥාන දර්ශනය ලැබිලා අසුරු සැනක් ඇතුළ තුල නැගුණා වූ චිත්ත සමාධිය තුළින් මේ මාර්ගඵල ස්පර්ශ කරනවා කියන එක සිද්ධ වෙනවා. ඒක කොයි මොහොතේද සිද්ධ වෙන්නේ කියන එක කාටවත් කියන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. දැන් අපි හිතලා බලමුකෝ. අපි මුලින්ම දැන් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මය ශ්‍රවණය කරන්න පෙර ආතුම අපි ළඟ තිබුණා. මොකද මේ ලෝකය නිට්ටය නැහැ. අනිත්‍යයි. නිරන්තරයෙන්ම වෙනසිලා යනවා. වැగిරිලා යනවා. වැහැරිලා යනවා. කුඩු වෙලා බිඳිලා ගැඩිලා යනවා. ඒ නිසා මම කරලා මගේ කරලා වසඟ කරන්න බෑ කියලා අපි අහලා තිබුණාද නැද්ද? අහලා තිබුණා. පෙරත් මේක අහලා තිබුණා. ලෝක සම්මතිය තිබුණා. එතකොට ලෞතුරා බුදු පියාණන් වහන්සේ පහළ වෙන්න පෙර ආතුව හිටපු මිනිස්සුන්ගේ කොණ්ඩේ ඉදුන්නේ නැද්ද? රවුල පැවුන්නේ නැද්ද? ශරීරේ වැගුරුන්නේ නැද්ද? වැහැරුන්නේ නැද්ද? කැඩුන්නේ නැද්ද? උඩුන්නේ නැද්ද? බිඳුන්නේ නැද්ද? මේ දිගේ හැම වුණා. එතකොට එයාට තේරුම් නැද්ද මේක වසඟ කරන්න බැරි බව? මේක පවත්වන්න බැරි බව. මම කියලා කෙනෙක් කැමැත්තට පවත්වන්න හැදුවාට වසඟ කරන්න හැදුවාට වසඟ කරලා පවත්වන්න බැරි බව වැටහුණා. මේක මා අසාරයි. මේක ඇතුලේ දුකක් තියෙනවා මේකෙන් ගැලවෙන්න ඕනි කියලා. අසිත තවසටත් හිතුණාද නැද්ද? අසිත තවසටත් හිතුණා. ආලාර කලාවටත් හිතුණා. උද්ද කලාව පුතලටත් හිතුණා. නිගණ්ඨ නාද පුතලටත් හිතුණා. එයා ඊට පස්සේ දුකෙන් ගැලවෙන්න ක්‍රමයක්වද නැද්ද හෙව්වේ? ගැලවෙන්න ක්‍රමයක් හෙව්වා. එයා දුකෙන් ගැලවෙන නිදහස් වෙන ක්‍රමවේදයක් හොයාගෙන ගියා. හැබැයි හොයාගන්න පුළුවන් වුණාද? බැරි වුණා. එනම් තථාගත බුදු පියාණන් වහන්සේ නම පහළ වුණත් නොවුණත් මේ ලෝකේ ඉන්න සියලුම දෙනාට තේරෙනවද නැද්ද මේක කැඩෙන බව, කුඩු වෙන බව, මේක උරුම ධර්මතාවයකට යටත් බව. පාලනය කරන්න බැරි බව. පවත්වන්න බැරි බව. වසඟ කරන්න බැරි බව. තේරුණා. වැටුණා. හැබැයි ඒ අයට මේක තනියෙන් අවබෝධ කරන්න බෑ. දුකෙන් නිදහස් වෙන විදිය. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම පහළ වෙලා උබ්බේ අනුනුස්සුතේසු ධම්මේසු කියන විදිහට ඒ ධම්මැස විවර කරලා ඒ සීහනාදය පවත්වලා චතුරාර්ය සත්‍ය ධර්මතාවය හේතුඵල විග්‍රහයකට පටිච්ච සමුප්පන්න විග්‍රහයකට පෙන්වලා දීලා මේ අවිද්‍යා පත්‍ය සංඛාර ගොඩනගෙන ක්‍රියාවලිය නිරෝධ කරලා විද්‍යාවස පහල කරගන්න දහම් පරයය ලෝක සත්‍යයන්ට හිතසුව පිණිස පෙන්වලා දුන්නා. හැබැයි අන්නේ පෙන්වලා දීපු ධර්මයේම තමයි ආර්ය විග්‍රහ කරන්නේ. හැබැයි වැඩේ තියෙන්නේ ආර්ය ශාසනයේ අඩුව නෙවෙයි. ඒ විග්‍රහ කරන ධර්මය අපිට වැටෙන්න තේරුම් ගන්න අවශ්‍ය කරන විදිහට ප්‍රඥාව සකස් වෙන පරිසරයක් නිර්මාණය වෙලා තිබෙන්නේ නැත්තම් අපිට ඒක කොච්චර දුක වැටෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. අනිත් එක එවැනි පරිසරයක් නිර්මාණය වෙච්ච නැති තැනකදී ඒ අදාළ ධර්ම කාරණේ නිවන් දකින්න හේතුකාරක වෙන විදිහට දේශනා වෙන්නේ නැහැ. ඒක ඇදිලා ඉන්නේ නැහැ, ඒක ගැළපෙන්නේ නැහැ. එතකොට මේ දේශනාව සිද්ධ වෙන්නේ එතන ඉන්න පිරිසට අන්නේ ඉන්න මට්ටමේ ඉඳලා තව අඩියක් හරි ඉදිරියට එන්න පුළුවන් විදිහට. එන්න පුළුවන් ආකාරයට. ඉතින් මෙන්න මේකත් තේරුම් ගන්න ඕන. ඒ නිසා මෙතනදී මම පෙන්නලා දෙන්නේ. දැන් අපි තේරුම් ගන්න ඕනේ මෙන්න මේ කාරණාව මම ප්‍රසිද්ධියම බය නැතුව කියනවා. මොකද්ද මම කියන්නේ? දැන් මෙතනදී අපි හිතමු මේ සැඟවිච්ච මේ ධර්මතාවයේ යට වීගෙන යන්න හේතුකාරක විච තැනක් තියෙනවා. ඒ තැන තමයි මේ ආර්ය ශ්‍රාවක විසින් මේ පවත්වගෙන ආපු ධර්මය. අන ආර්ය ඔස්සේ ආර්ය කලන වැට ඔස්සේ පවත්වගෙන ආවා. මේක ආක්‍රමණත් එක්ක මොකක්ද උනේ? මම මේ හෙළදීමෙන් මේක යටපත් වෙන්න හේතු විතරයි පෙන්නන්නේ. නොඑක් නොඑක් ආක්‍රමණත් එක්ක භික්ෂුන් වහන්සේලා එහෙම නැත්නම් ආර්ය සංඝ රත්නය ඝාතන වලට ලක් වුණා. නොඑක් නොඑක් බලපෑම් මොකද මේ ආක්‍රමණය කරනකොට බැලුවා බොහෝ දෙනෙක් එකතු වෙලා ඉන්නේ පන්සලත් එක්ක. පන්සලේ හාමුදුරුවෝත් ඉතින් ඒ දහම් මගේ ශක්තිය නිසා එදා හිටපු මේ ආර්ය හෙළයෝ කිසිම තැනක යටත් කරගන්න බැරි වුණා. මොකද ශක්තිමත් වෙලා තිබුණා. ප්‍රඥාව ඇවිල්ලා තිබුණා තැනට සුදුසු නුවණ තිබුණ ආර්ය විනය තුල හික්මමින් කටයුතු කළා. ඒ සුද්ධ ශක්තියත් එක්ක එකතු වෙලා එන ශක්තියට අත තියන්න කාටවත් බැරි වුණා. හැබැයි මේ ආක්‍රමණිකයෝ මේක ගැන දැනගෙන හිටියේ නැතත් පන්සලත් එක්ක තියෙන සම්බන්ධතාවය මුලින්ම දිදින්න කටයුතු කළා. භික්ෂුන් වහන්සේලා හොය හොයා විනාශ කරන්න පටන් ගත්තා. එතකොට බයට මොකක්ද උනේ? බුද්ධ ශාසනයේ ජීවර දරන්න එන පිරිස අඩු වුණා. ඉගවලා ගියා. හිටපු පිරිසත් වනගත වුණා. අන්න ඊට පස්සේ තමයි ඔය මලියදේව මහරහතන් වහන්සේගෙන් පස්සේ සිව් සිඹියාපා මහරහතන් වහන්සේලා ගැන විස්තර නැත්තේ. අන්න එතනින් පස්සේ ගණින් වහන්සේලා දක්වා මේ ශාසනය ව්‍යාප්ත වුණා. ඒ දැනටමපත් වුණා. හැබැයි ආර්ය ශ්‍රාවකයෝ හිටියා. නැති උනේ නැහැ. හැබැයි මේ ආර්ය ශ්‍රාවකයෝ අර සිව්පිලි සිඳියාපන් ඥාන ලබලා මේ දහම් මඟ විග්‍රහ කරගන්න විස්තර කරගන්න අනුන්ට කියලා දෙන්න මඟ පෙන්වන්න පුළුවන් පරිසරය සකස් වෙලා තිබුණේ නැහැ. ඒකට හේතුව ඒකට හේතු සම්පatti තියෙන ප්‍රඥාවන්ත පිරිසු ඒ වෙනකොට නොසිටි පාල වෙලා හිටියේ. එහෙනම් අපි තේරුම් ගන්න ඕන මෙන්න මේ කාලය වෙනකොට නැවත ඒ විමුක්තිය සාක්ෂාත් කරන එහෙම නැත්නම් මේ නිවන් මඟ විවර වෙන යුගයක ප්‍රඥාවන්ත පිරිස් බිහි වෙන කාලයක තමයි නැවතත් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නැමැති දහම් පරයය මේ ලෝකෙට මතුවේ. එතකොට අපි තේරුම් ගන්න ඕන. අන්න එවැනි දහමක් මුලින්ම මතු කරන උත්තරමයන් වහන්සේ කෙනෙක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට පසේ බුදුරජාණන් වහන්සේ නමකට පමණයි දෙවිදිවේ. ඒකට හේතුව මුලින්ම නැවත එවැනි යටපත් වෙලා අර ගණින්නාන්සලාගේ தත්ත්වය දක්වා බැහැලා ගිය යටපත් වෙලා ගිය අන්න එවැනි ශාසනය නැවත ඉවර කරලා පෙන්නනවා කියන එක ලේසි පහසු වැඩක් නෙවෙයි. අපි මෙන්න මෙතනදී තේරුම් ගන්න ඕන. එවැනි දහම් පරියාය මූලික වශයෙන් ඇවිල්ලා විග්‍රහ කරනකොට පෙන්නලා දෙනකොට එක පාරටම පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අර වැරදි මතවේද ඔස්සේ වැරදි මඟ පෙන්වීම ඔස්සේ අර ගණින් ආහන්සේලාගේ ක්‍රියාපිළිවෙත් ඔස්සේ පුරුදු පුහුණු වෙච්ච මෙන්න මේ ක්‍රියාපටිපාටි එකපාර වෙනස් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ අන්න ඒකට අවශ්‍ය කරන පසුතලය සකස් කරමි. පසුබිම සකස් කරමි. මේ ධර්මය අහන්න පුළුවන් සුදුසු පරිසරයක් නිර්මාණය කරනවා කියන එක ලේසි වෙන්නේ. දැන් අපි හිතමුකෝ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ඇවිල්ලා මේ දහම් පරියාය විතර කරනකොට ඊට අදාළ පාරමිතා ශක්තිය ගැත් කරගත්ත අග්‍ර ශ්‍රාවකයේ අසූ මහා ශ්‍රාවකයෝ එකතු වුණේ නැත්නම් ලෞතර බුදු පියාණන් වහන්සේට පුළුවන් වෙන එක තනියෙන් කරන්න. ඒ පුළුවන් කමක් ලැබෙන්නේ මේ ශාසනය ව්‍යාප්ත කරන්න. අන්න ඒකට අවශ්‍ය කරන පසුතලය සකස් කරගන්නයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පවා මේ බුද්ධ ශාසනයෙන් අනන්ත අප්‍රමාණ බුද්ධ ශාසන පසු කරමින් මේ තරම් කාලයක් පාරමිතාම් පුරාගෙන ඉන්නේ. අන්නේ වැඩි මතු කරපු දහම යටපත් වෙලා යන කාලයේදී අර දහම් මැද පහල කරන උත්තරමේකට අනුබුද්ධ කියලා හඳුන්වන්නේ හේතුව මේක ලෝතුරා බුදු පියාණන් වහන්සේ නමක් කරනවා හා සමාන වැඩ පිළිවෙලක්. එතකොට අපි තේරුම් ගන්න ඕනේ අන්නේ වැඩ පිළිවෙලට ශක්තියක් වෙන අර ලෞතුරා බුදු පියාණන් වහන්සේ වාසයේ පිරිසක් එකතු වෙනවා වගේම ඒ වගේම මේ වැඩ පිළිවෙල විනාශ කරන්න බුද්ධ ශාසනය ඇතුළේම පිරිසක් ඒ ශාසනය ආරම්භයත් එක්කම එළියට එනවද නැද්ද? ඒක ධර්මතාවය. ඒක ධර්මතාවයෙන්ම එන එක. අන්න ඒ වගේ අපි තේරුම් ගන්න ඕන. ඒ මතුවෙන ධර්මය. අපි හිතමුකෝ අපි ගන්නවා ලෞතර බුදු පියාණන් වහන්සේගේ රූප කයට බැඳිලා බුදු පියාණන් වහන්සේක ළඟම හිටපු පිරිස හිටියද නැද්ද? හිටියා. එතකොට අපි හිතන්නක වැඩි ඕනේ එතකොට චන්න හාමුදුරුවෝ මොකද්ද කළේ? බුදු පියාණන් වහන්සේගේ අයිතිය තියෙන වැඩිපුරම මට උන්වහන්සේ ගැන මොකද්ද කියලා වර්ණනා කර කර අදිමාන්නයකට පත් වී එතරට වෙලා හිටියා. හැබැයි ධර්මයේ ගත්තා. ධර්මයේ ගත්තේ නැහැ. ධර්මයේ ගන්න ගොඩක් කල් ගියා. එතකොට අපි තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ අන්න ඒ වගේ. අපි පැහැදෙන්න ඕනේ දහම් පරියායයට. එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ ධර්මයේ දේශනා කරනකොට චන්න හාමුදුරුවෝ ගණන් ගන්නවා. ගණන් ගන්නවා නෑ. ඇයි ගණන් ගන්නත්තේ? බුදුහාමුදුරුවෝ කියන එක විතරයි හරි. එතකොට අපි තේරුම් ගන්න ඕන. අන්නේ එවැනි දෘෂ්ටි හදාගත්තා පිරිස් බුද්ධ කාලෙත් හිටියා. බුදුන් වහන්සේ වටෙත් හිටියා. ඒ නිසා අපි මෙතනදී මේ කාරණාව මතක් කරන්න මතු කරන්න හේතුව දැන් ඒ ධර්මය මතු කරන උත්මයන් වහන්සේ විසින් කියන වචනේම අරන් කියන්න කියලා එකක් නැහැ. අපි බලන්න ඕන විතර වෙන අර්ථය මොකක්ද? මේ අර්ථ විග්‍රහය තුලින් මොකද්ද මතු කරලා දෙන්නේ? නැවත මේ ආර්ය සාසනේ අවුරුදු 700ක් කරන් යනවා නම් ඒකට අදාළ කරන ඒ පාරමිතා ශක්තිය ගැප් කරගත්ත අන ආර්ය ශ්‍රාවකයෝ පිරිසක් බිහි වෙන්න ඕන. නැත්නම් මේක අරගෙන යන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එහෙනම් අර වචන මාත්‍රයෙන් හෝ රූප මාත්‍රයෙන් හෝ ඇසුරු කරලා මේ දහම එහෙම ලබන්න පුළුවන් කමක් නැහැ. දහම අවබෝධයට පත් වෙන්න පුළුවන් කමක් නැහැ. එතකොට මෙන්න මේ ආකාරයෙන් මේ ධර්මයේ දේශනා කරගෙන යනකොට අනේ ඒ විදිහට රූප මාත්‍රයෙන් හරි වචන මාත්‍රයෙන් හරි අන උපාදානයක් ඇති කරගෙන දෘෂ්ටිගත විච්ච පිරිස ඉන්නවා මේක කියන්න ඕන අනේ එවැනි පිරිස වලට මොකද්ද බලාපොරොත්තුව මේ වචනේ නම් කියලා නැහැ වචනේ තමයි බලන්නේ මේ වචනේ නම් කියලා නැහැ ඒ නිසා ඒක වැරදි ඒ විදිහටම කියවෙන්න ඕන. හැබැයි ගත්තේ වචන මාත්‍රේ. අර්ථ මාත්‍රේ නෙමෙයි. එනම් පදේ පරම කරගත්තට වඩා නැහැ. මෙන්න මේකත් මතක් කරනවා. මේ දහම් කාරණා අතද තුර. මොකද මෙන්න මේවා දේශනා කරන්නේ වෙන මොකක්වත් නිසා නෙවෙයි. අපි අපරාධ නිකම් මෙවැනි දහමක් හම්බ වෙලා බුද්ධ සාසනේ යදි විවෘත වෙලා යම් යම් දෘෂ්ටිගත වෙලා ඒ දෘෂ්ටි ජාලවල පිහිටලා අපි ඒ තැන්වල නැවතිලා මුල් බැසගෙන මමත්ව ඉදිරියට ගෙනල්ලා මානෙන් මත් වෙලා රැඳිලා ඉන්න එක අපරාධය. අන්න ඒක නිසා ඒ කාරණා ටික මතක් කරනවා. අන්න එවැනි මතිච්ච පිරිසකට ඉදිරිය ඇවිල්ලා වාඩි වුණා. අර නිවන් දකින්න ධර්මයේ දේශනා කරන්න හයියක් නැහැ. ඒ උත්තරයන් වහන්සේලාට පවා ඇයි හයියක් නැත්තේ? එයා ඉන්න මට්ටමින් ගලව ගන්න අවශ්‍ය කරන ධර්මයක් තමයි කියලා දෙන්නේ. එතනින් යාට කිව්වට වැටෙන්නේ නැහැ. වැඩක් නැහැ. ඉතින් එතකොට අපි තේරුම් ගන්න ඕන අන්න ලෝභ දේශ මොහ ගති අර කලු කිරණ චිත්ත ශක්තිය වැඩි නිසා ඊරවාදී මොකද්ද වෙන්නේ? අන්නේ ඒ අයට ගැළපෙන විදියට අලෝභ අධ්‍යයන අමෝහ අදන වැඩපිළිවෙල යලි යලි කරලා මහා කරුණාවෙන් යුක්තව කරුණා ශාසනයක් පවත්වන්න වෙනවා. එතකොට ඒ කරුණා ශාසනය පවත්වන්නේ ඇයි? ඒ වෙනකොට ඒ ධර්මයේ දේශනා කරන උත්තරමයන්න් වහන්සේ ඒ ප්‍රඥා ගෝචර ශක්තියට අනුව දර්ශන වෙන මොකද්ද? දර්ශන මාත්‍රයට අහු වෙනවා. ධර්මයේ දේශනා කරනකොට මෙතනින් එහාට ධර්මයේ ගන්න සුදුසු පරිසරය නිර්මාණය වෙලා නැත්තම් සුදුසු කුජලව බිහිවිලා නැත්තම් එතනින් එහාට බණ කියලා වැඩක් නැහැ. තේරුමක් නැහැ. එතකොට තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පවා තේරිච්ච ඥානෝචන විච්චි සියලු දහම් කාරණා දේශනා කළේ නැහැ. විග්‍රහ කළේ නැහැ. එය විග්‍රහ කරපු ටිකක් විස්තර කරපු ටිකක් විස්තර කළේ විග්‍රහ කළේ. එය ධර්මයේ ශ්‍රවණය කරන්න එන පිළිසර ඥානෝචන මට්ටමේ ඉඳලා අනේ තැන ඉඳලා එහෙනම් අපි මේක තේරුම් ගන්න ඕන. මේක අනුපූරක ප්‍රතිපදාවක් ඔස්සේ ඉදිරියට අරන් එන කාරණාව මෙදහම් පණියාය. එතනදී අපි තේරුම් ගමු මූලික වශයෙන්. දැන් ඔන්න මේ අනිත්‍යතාවය කියන කාරණාව අපි විග්‍රහ කරනකොට අපි දැක්ක මොකද්ද? කැමැති දේ නැති ස්වභාවය. මොකද්ද මේක වසන් කරන්න පුළුවන් කමක් නැහැ. කැමති විදියට පවතින්නේ නැහැ. මේක මේ ධම්මපරයයට එන්න මූලික වශයෙන් අනුපකාරයක් වෙනවා. හැබැයි අපි කැමතිසේ නෑ නෑ කිව්වට මේක වසඟ කරලා පවත්වන්න බෑ බෑ කිව්වට පුළුවන්කම නෑ කියලා කිව්වට අපි මොකද්ද කළේ? මේ පුළුවන්කමක් නැති වෙන්න. මේක වසඟ කරලා පවත්ව ගන්න බැරි වෙන්න. හේතුව මොකක්ද කියලා හෙව්වේ නැහැ. මේකට හේතුවක් තියෙන්න ඕනේ නැද්ද? මේක වසඟ කරන්න බෑ බෑ. පවත්වන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි මේකට හේතුම වුණාට පස්සේ ඊළඟට අහනවා මොකද්ද? මෙන්න මේකට උරුම ධර්මතාවයක් තියෙන මොකද්ද උරුම ධර්මතාවය? ඒකට ඒ ඒ සංකාරයට අදාළ. එහෙම නැත්නම් ඒ ඵලයට අදාළ. ඒ ඵලය ලැබේ යම්කිසි හේතුවක ප්‍රතිනිර්මාණයක් වශයෙන්. අන්නේ හේතුව උරුම කරගත්ත නිසා ඒකට අදාළ ව්‍යාධියක් ජරාවක් මරණයක් ඒ ධර්මතාවයට තියෙනවා. ඒ නිසා අපි දැක්ක මොකද්ද? අන්න උරුම ධර්මතාවයකට යටත් වෙලා මේ ලෝකය පවතිනවා. ඒ නිසා මේක වසඟ කරලා පවත්වන්න බෑ කියලා බැලුවා. ඊළඟට අපි බලනවා. එහෙනම් මෙන්න මේ උරුම ධර්මතාවය යලි යලි කරගහ ගන්නත් හේතුවක් තියෙන්න ඕනේ නැද්ද? දැන් මේක උරුමයි උරුමයි කියවට වැඩක් වෙන්නේ නැහැ. තව යුක්තක් ඇතුළට විග්‍රහ කරගන්න වෙනවා. මෙන්න මේ උරුම ධර්මතාවය අපි කරගහ ගන්න හේතුවක් තියෙන්න ඕනේ නැද්ද? හේතුවක් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. අපි බලන්න ඕනේ එහෙමනම් මේ කැඩෙන කුඩු වෙන බිඳෙන මෙන්න මෙවැනි වසඟේ පවත්වන්න බැරි රූපස්කන්ධය රූපකයක් ලබලා පංචස්කන්ධයක් පහල කරගෙන යලි යලිත් මේ සංසාර ගමන දුවන්න හේතුකාරක හේතුවක් තියෙනවා. එනකි ඒ හේතුව අඳුනගත්තා නම් අනේ හේතුව නිරෝධ කළා නම් මොකද වෙන්නේ? ඵලයේ ලැබෙන එක නැති වෙනවා. එනම් කැඩෙනවා, කුඩු වෙනවා, බිඳෙනවා, වසඟ කරන්න බෑ. කියන සීමාවෙන් නැවතිලා වැඩකුත් නැහැ. ඒ වගේම මේකට උරුම ධර්මතාවයක් තියෙනවා, ක්‍රය වෙනවා, වය වෙනවා, වෙනසෙනවා, වැగిරෙනවා, වැහැරෙනවා. ජරාවට මරණයට උරුමයට අනුවපත් වෙලා යනවා කියලා දැක්කට වැඩකුත් නැහැ. ඇයි? මෙන්න මේ උරුමය අපි අත්පත් කරගන්න හේතුවක් තියෙන්න ඕනේ නැද්ද? හේතුවක් තියෙන්න ඕනේ. අපි හිතමුකෝ. අපි හේතුඵල ධර්ම දකිනවා. මෙන්න මේ විදිහට. කොයි විදිහටද දකින්නේ? අපි හිතමු අපේ රූපකය ගත්තා. මේ රූපකය අපි පුජ්‍යලයෙන් විදිහට දැක්කාට මේක මොකද්ද උනේ? මේක මේ කොණ්ඩේ නියපොතු දත් මේ ආදී වශයෙන් කොටස් 32කින් එකතු වෙලා බැඳිලා රූපයක් විද්‍යාමාන වෙනවා. එතනත් හේතුඵල වශයෙන් දැක්කා. හැබැයි ඒක ලෝකෙට අයිති කොටසක්. ඒක ඔබ කලින් දැකලා තිබ්බේ නැද්ද අනිත්‍ය අහන්න කලින්? එතකොට අපි හිතලා බැලුවොත් එහෙම දැන් අර මුස්ලිම් පල්ලියට කෙනකින් ගිහිල්ලා ඇහුවොත් මේ ශරීරය ශරීරයක් විදිහට විද්‍යාමාන වෙලා තියෙන්නේ කොණ්ඩයයි නියපොතුයි දතුයි මේ කෑලි සිද්දකේ එකතු වෙලා නේද කියලා එයා දන්නවද නැද්ද දන්නවා දැන් බුදුහාමුදුරුවෝ පහළ වෙන්න කලින් හිටපු මිනිස්සු දැනන් හිටියද නැද්ද ඉතින් දැනන් හිටියා එහෙනම් හේතුඵල විදිහට ගත්තේ ඕකනම් ඉතින් එතනින් ඒ සීමාවෙන් නැවතිලා හරියන්නේ නැහැ හැබැයි ඒකක් වැරදි නෑ. ඒකම මූලික මට්ටමෙන් හරි. මේ නිවන් මාර්ගයට අවදිින්න වෙන්න මූලික මට්ටමෙන් අර මම කියන සංඥාවෙන් මිදෙන්න එක උපකාරයක් වෙනවා. හේතුකාරකයක් වෙනවා. හැබැයි අපි දැන් මෙච්චර කාලයක් අනිත්‍යයි කියලා නැවතත් අරන් දෙන ඒ ටිකම නම් අපි පෙර දැක්ක ටිකම නම් වචන විතරක් වෙනස් කරලා ගත්තේ. අපි මොකක්ද කියන්නේ පෙරදී ඔන්න ඔය විදිහට කැඩෙන නිසා, කුඩු වෙන නිසා, බිඳෙන නිසා තමයි ගැටලුව. ඊට පස්සේ අපි ගත්තා මේ විදිහට. රූපයට තමයි බැඳෙන්නේ. ශබ්දයට, ගන්ධයට, රසයට, ස්පර්ශයට තමයි බැඳෙන්නේ. ඒ නිසා මෙන්න මේ රූපයට බැඳෙන එක නැවැත්තුවා නම් අන්න නිවන් දකින්න පුළුවන්. සබ්දයට, ගන්ධයට, රසයට, ස්පර්ශයට බැඳෙන එක නැවැත්තුවා නම් නිවන් දකින්න පුළුවන් කියලා. අපි මොකද්ද කළේ? අන්නාර බැඳෙන්න තිබුණු හේතුව යටපත් කරන්න හිතාගෙන එක හුස්ම රැල්ලට හිත තියලා ඒක නැත්තව වෙන මොකක් හරි නිමිත්තක් ආවා. ඒ නිමිත්තට හිත තියා මොකද්ද කළේ? අර රාග දේශ මොහ මේ මොහොතේ ගොඩ නැගෙන එක අපි తాවකාලිකව ඇහුවද නැද්ද? එහෙම වහලා සමාධියකට පත් වෙලා අපි භාවනා ක්‍රම පුරුදු කරාද නැද්ද? ප්‍රගුණ කරලා. හැබැයි අපි ඒකම නම් ආයෙ කරන්නේ. එතනමද නැද්ද ඉන්නේ? අපි එතනටම නම් ආයෙ කැරකිලා කැරකිලා ඉන්නේ ආයෙත් එන්නේ වචන ටික විතරයි දැකලා තියෙන්නේ. නිවන් දැකලා නැහැ. ඒ දවසන මාත්‍රයකටපත් වෙලා නැහැ. වචන මාරු කරගෙන ඒකම කරනවා. ඉතින් මම මේ කාරණාව මතක් කරන්නේ බොහොම කරුණාවෙන් යුක්තව. මොකද අපි මෙන්න මෙවැනි තැන්වල හිර වෙලා රැඳිලා ඉන්න බව දැකගෙනමයි මේ ටික කියන්නේ. එහෙනම් අපි දැන් ඊළඟට කල්පනා කරලා බලමු. දැන් ඊළඟට අපි මෙන්න මේ විදිහේ නිගමනයකට ආවා. දැන් ලෝක සත්‍යෝ සංසාර ගමන යන්නේ හේතුවක් තියෙනවද නැද්ද? හේතුවක් තියෙනවා. හේතුවක් නැත්තම් මේ සංසාර ගමන යනවද? යන්නේ නැහැ. එහෙනම් අපි හිතමුකෝ ආස්වාද කියලා යමක් දැනෙන්නේවත් නැත්තම් ආස්වාද කියලා මාත්‍රයක්වත් කොතනකදීවත් ගොඩ නැගුණේ නැත්තම් ලෝක සත්‍යව සංසාර ගමන යයිද? යන්නේ නැහැ. එනම් ආස්වාද කියලා යම ගොඩ නැගුණේ නැත්තම් සංසාර ගමනට හේතුකාරක වෙන්නේ. එහෙම නැත්තම් බැඳෙන්න මුලා වෙන්න හේතුවක් තියෙන්නේ. හේතුවක් නැහැ. එනම් මේ සංසාර ගමන යන්න හේතුව විදිහට අපිට ගන්න පුළුවන් මොකද්ද? මෙන්න මේ ආස්වාද කියන එක. එනවා ආස්වාද කියලා යම ගොඩ නැන්නේ නැත්තම් ලෝක සත්‍යයන්ට බැඳෙන්න කාරණාවක් තියෙයිද? බැඳෙන්න කාරණාවක් නැහැ. එනම් අපි ඊළඟට බැලුව මොකද්ද? එහෙමනම් මේ ලෝක සත්‍යය සංසාර ගමන යන්නේ මෙන්න මේ ප්‍රියයි මధుරයි කියලා පහළ වෙන දේ අරන් වෙලා කියලා ඔන්න අපි නිගමනයකට ආවා. ඉතින් මේක හොඳට ශ්‍රවණය කරගන්න. අපි ඊළඟට බලමු. ඊළඟට කල්පනා කරලා බලුවා මේ විදිහට මේ ප්‍රියයි මధుරයි කියලා යමක් මේ ලෝකයේ තුල තියෙනවා නම් හැමෝටම මේක එකසේ දැනෙන්න ඕන නේද? එහෙනම් මේක ලෝකයේ තියෙන එකක් නෙවෙයි. මේක මොකද්ද කළේ? මේක මම හිතේ හදනවා කියලා ගත්තා. ඊට පස්සේ දැන් අපි කල්පනා කරලා බලන්න ඕන. මෙන්න මේ විදිහට අරගෙන දැන් අපි හිතමුකෝ රූපයක් දැක්කට පස්සේ ඒ අරඹලා මොකක් හෝ සුඛයට සොම්නසට හේතුකාරක වෙන යමක් ජනිත වුණේ නැත්තම් කාට හරි පුළුවන් වෙයිද අලුතෙන් යමක් හදාගන්න. දැන් සුඛයට සොම්නසට හේතු කාරක වෙන යමක් නැත්තම් බැඳෙනවද? යමක් නැත්තම් බැඳෙයිද? දැන් ඇහැට රූපයක් ගැටුණට පස්සේ අපි හිතලා බලන්න ඕන. ඒ ආරම්භයල රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙවැනි පංචස්කන්ධයක් ගොඩ නැගිලා. එතනින් එනවද නැද්ද චක්කු විඥානේ පහළ වෙනවා. එනවා. එතකොට මේ විඥානයේ හරහා අපිට යම්කිසි වේදනාවක් එනවද නැද්ද? එනවා. එතකොට ඒ දැනෙන වේදනාව මොකක්වත්ම නැත්තම් කිසිම දෙයක් නැහැ. ඒ වේදනාව දැනුණා දැනුණා විතරයි මොකක්වත්ම නැතිනම් පුළුවන් නේද මේක හිතේ අලුතෙන් එකක් හදන්න. එහෙම පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එහෙම අලුතෙන් හදන්න බෑ. ඇයි හදන්න බෑ? ඉතින් ගොඩනගා ගන්න. යමක් තියෙන්න ඕන. යම්කිසි ධර්මතාවයක් මෙතන තියෙන්න ඕන. නැතිනම් මොකක් කර්මයලද හදාගන්නේ? දැන් අපි මේක මේ විදිහට විග්‍රහ කරගන්න ඕන. දැන් අපි මේ කාරණාව චුට්ටක් ගැඹුරුයි. හැබැයි මේ ගැඹුරු තැනට යන්නේ නැතිව මේ දර්ශනේ දකින්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක වැටීච්ච අයත් ඉන්නවා. ඒ කාරණාව වැඩවුලේ කොහොමද කියලා ගත්තොත් මෙන්න මේ විදිහට තේරිච්චා ඉන්නවා. දැන් ඇහැට රූපයක් ඝට්ටණය වුණාට පස්සේ ගොඩ නැගෙනවා නම් ආස්වාද කියලා මිරිගුවක් මායාවක්. ඒව නැත්නම් ගොඩ නැගෙනවා නම් යම්කිසි වින්දනයක්. මෙන්න මේ වින්දනය එයා දකිනවා මොකද්ද? එයා දකිනවා මේක ඇහි තිබුණෙත් නැහැ. රූපේ තිබුණෙත් නැහැ. ඇහැට රූපය ගැටීම හේතුකාරක කරගෙන හේතු ඵල වශයෙන් මේ මොහොතේ නැగిලා ආපු ධර්මතාවයක් මිසක මේක කොහෙවත් තිබුණු එකක් නෙවෙයි. ඒ නිසා මේක මිලිගුවක්. මේක මායාවක්. මේක අහවල් තැන තියනවා කියලා පණවන්න බෑ. ඒ නිසා මේ පසුපස ගියාට වැඩක් වෙන්නේ නෑ මේ සාරයක් නෑ. හරයක් නෑ. ඒ නිසා මෙන්න මේක කොයි තරම් කැමැත්තට ගන්න හැදුවත් වසඟ කරලා පවත්වන්න හැදුවත් මේ පසුපස ගියාට අපිට මේක වසඟ කරනවා නතු කරගන්නවා පුළුවන් කමක් නැහැ ඒකට හේතුව මේ නැගීච්ච ස්වභාවයේ හේතු ඵල නිසා මේක කොහෙවත් තිබුණු එකක් නෙවෙයි අදාළ හේතු ඝට්ටණය වෙනකොට නැగిලා ආපු ධර්මතාවයක් කියන තැනින් අන්න දැකගෙන මේ දහම් මැද විවර කරගන්න පුළුවන් හැබැයි ඔය මට්ටමට එකපාර එන්න නම් එයාට ටිකක් ප්‍රඥා ගෝචර මට්ටමක් තියෙන්න ඕන. හැබැයි නැත්තම් මේක ක්‍රමක්‍රමයෙන් තමයි ගෙනියන්න වෙන්නේ. අපි තේරුම් ගන්න ඕනේ මේ විදිහට දැන්. දැන් අපි හිතමුකෝ. දැන් මේ ධර්මතාවය විග්‍රහ කරගන්නකොට අපි නිතරම මේ දහම් මැද විවර වෙනකම්ම අපි ඉන්නේ කොතනද? සත්වයක් ඇත පුජ්‍යලයක් ඇත කියන නිගමනය වෙලා. එතකොට යම් කෙනෙකුට තේරෙන්න පුළුවන් මෙහෙම. ඇයි එහෙමනම් මේ ධර්මයයි මමයි කියලා විග්‍රහයක් කළේ කියලා. ධර්මයයි මමයි කියලා. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ ඒකේ අර්ථය මොකක්ද කියලා. මේ ධර්මතාවයේ වැටෙනකම් මොකද්ද වෙන්නේ? මේ ධර්මතාවයේ නොයටෙන තාක්කල් මමත් එක්කද නැද ගමන තියෙන්නේ. එහෙනම් මේ ධර්මයයි මමයි අතර ලොකු සම්බන්ධයක් තියෙනවද නැද්ද? මේ ආර්ය ධර්මතාවයේ වැටෙන තාක්කල් මමත් එක්ක සම්බන්ධතා ගොඩනගෙනවා. අවිද්‍යාව ගොඩනගෙනවා. එහෙනම් මේ ධර්මයයි මමයි අතර තියෙන සම්බන්ධතාවය අවබෝධ කරගත්තා නම් අන ධර්ම න්‍යාය අපිට පහළ වෙන්න පටන් ගන්නවා. දහම් ඇත විවර වෙනවා. දැන් මේක මේ විදිහට අපි තෝරගන්න බලමු. දැන් අපි කල්පනා කරලා බලමුකෝ. දැන් අපි මෙතනදී හිතමු ඔන්න ඇහැට රූපයක් ඝට්ටණය වෙනවා. ඝට්ටණය වුණාට පස්සේ අපි කිව්වොත් එහෙම රූපේ නැති එකක් මං හිතෙන් හදාගෙන රූපෙට බැඳෙනවා කියලා. දැන් මේක මම නිතර නිතර කියන්නේ හේතුව මෙන්න මෙතන බොහෝ දෙනෙක් ඉන්න නිසා මෙන්න මේ නිගමනයට ඇවිල්ලා. දැන් අපි හිතමු ඒ විදිහට හිතේ අදාගෙන රූපෙට වැදෙනවා කියලා ගත්තොත් ඇහැට රූපේ ඝට්ටණය වෙලා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ක්‍රියාවලිය ගොඩ නැගිලා මෙන්න මේ විඥාණය හරහා විසක ඇහැට රූපේ ඝට්ටණය වෙලා දැනෙන වේදනාව දැනගන්න වෙන ක්‍රමයක් තියෙනවා වෙන ක්‍රමයක් නෑ. ඇහැටද දැනුනේ. ඇහැට දැනුණා කියන්න බෑ. එහෙනම් මේ විඳනේ දැනුනේ මේ වේදනාව දැනුනේ කොහෙටද? දැනුනේ විඥාණයට. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලන්න ඕන. එහෙමනම් අපි බැඳෙන්නේ මෙන්න මේ දැනිච්ච විපාක විඳනේටද නැද්ද? එහෙනම් මේ විපාක විඳනේ යථාර්ථය දැකේ නැත්තම් මෙන්න මේ විඳනේට බැඳෙනවා. එලන් ගතිය කියලා කිව්වේ මොකක්ද? එලන් ගොඩක් දෙනෙකුට ප්‍රශ්නයක් තිබුණා මොකද්ද? රූපයට බැඳෙන්නේ නැහැ ගතියට බැඳෙනවා කිව්වට පස්සේ. එලන් අපි තේරුම් ගන්න ඕන මේ ගතිය කියලා කිව්වේ වෙන මොකක්වත් නෙවෙයි. දැන් අන්න ඇට රූපයක් ඝට්ටණය වෙලා පහළ වෙන විපාක චක්කු විඥානය තුලින් දැනෙන වේදනාවක් තියෙනවා. එහෙනම් ඒ වේදනාවට ඇර රූපෙට බැඳෙන්න ක්‍රමයක් තියෙනවා. රූපෙට බැඳෙන ක්‍රමයක් නැහැ. ඇයි එයාට රූපේ ගැටිලා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය ගොඩ නැගිලා විපාක වශයෙන් ගොඩ නැගෙන අන්නාර චක්කු විඥානයේ දැනීම දැනගත්තේ නැත්නම් කාට හරි බැඳෙන්න තැනක් නිර්මාණය වෙනවද? තැනක් නිර්මාණය වෙන්නේ. එහෙනම් අපි බලන්න ඕන. දැන් මේක ටිකක් ගැඹුරින් විග්‍රහ කරන්න හේතුව දැන් මේක ගැඹුරෙන් විග්‍රහ කරන්න කාලය ඇවිල්ලා තියෙනවා. ඒක ගැඹුරෙන් විග්‍රහ කරන්න සුදුසු කාලය ඇවිල්ලා තියෙන නිසා දැන් මේක අපි කල්පනා කළොත් මේක චිත්ත වීදි ඔස්සේ ඉදිරියට විග්‍රහ කරලා පෙන්වන්න වෙනවා. නැත්තම් මේක පිළිගන්නේ නැති නිසා. දැන් ඔය ඔය දැනෙන විපාක වේදනාව කියන එක අපි හිතනවා නම් මේක මූලික චිත්ත ස්වභාවය නැහැ කියලා. ඕන කෙනෙකුට බලන්න පුළුවන් චිත්ත වීදි ගොඩ නැගෙන තැන පෙන්නනවා. සම්පටිච්ඡන සම්පීරණ කියන අවස්ථාවේදී තමයි මේ විපාකෙන් ගොඩනගලා දෙන මෙන්න මේ විපාක වේදනාව දැනෙලා ඉන්නේ. ඒක කවුරුත් හදන එකක් නෙමෙයි. ඒකේ විදිහට ජනිත වෙනවා. දැන් අපි කල්පනා කරලා බලන්න ඕනේ ඊළඟට අපිට ගැටලුව උනේ වෙන මොකක්වත් නෙමෙයි. අපිට ගැටලු සහගත වුණ එකම තැන තමයි ඇයි එහෙමනම් මේ දැනෙන ප්‍රියමధుර ස්වභාවය විවිධත්වයක් ගන්න. ඇයි එතකොට එකම රූපයක් දිහා බලලා 100 දෙනෙකුට ආකාර 100කට මේක දැනෙන්නේ හේතු විදිහට අපි ගත්තේ මොකද්ද? ඒ රූපේ නැති එකක් හිතෙන් හදනවා කියන එක. හැබැයි හිතන්නකෝ. ඒක එතකොට පටිච්ච සමුප්පාදයට විරුද්ධ වෙනවා. ඇයි පටිච්ච සමුප්පාදයට විරුද්ධ වෙන්නේ? ඒක අන්නාර නයිදං අත්ත ගතං බිම්බං නයිදං පර ගතං අග හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුජ්ජති කියපු දහම් කරුණට අඩ විරුද්ධයි. ඇයි? එතකොට මෙන්න මෙතනට ආවද නැද්ද? මම විසින් කළා කියලා. ඇයි බුදුනාද මොකද්ද කිව්වේ? මේක මම විසින් කරනවා නෙවෙයි. ඉබේ සිද්ධ වෙනවත් නෙවෙයි. මේක අන්න එක් විසින් කරනවත් නෙමෙයි. අන්න හේතු ප්‍රත්‍යයෙන් ගොඩ නැගෙනවා. ඒ හේතු නැතිවීමෙන් නැති වෙනවා. මේක මෙතනින් විග්‍රහ කරගන්න බලමු. මේ තැනින් මේක විස්තර කරගන්න. දැන් අපි හිතමුකෝ මේකට මම නිතරම උපමායන විස්තර කරලා පෙන්නලා තියෙනවා. දැන් අපි කල්පනා කරලා බලමුකෝ. දැන් ඇහැ තිබුණාට රූප තිබුණාට කන තිබුණාට ශබ්ද තිබුණාට නාසය තිබුණාට ගන්ධ තිබුණාට දිව තිබුණාට රස තිබුණාට කය තිබුණාට පහස ස්පර්ශයන් තිබුණාට මේ ඇහැට රූපයක් ඝට්ටණය වෙලා චක්කු විඥානයක් ගොඩ නැගුණේ නැත්තම් කවදාකවත් පංචස්කන්ධේ ගොඩ නැගුණේ නැත්තම් උපාදානස්කන්ධයක් ගොඩ නගන්න හේතුවක් හැදෙනවද හැදෙන්නේ නැහැ එහෙනම් අපි දකින්න ඕන මේ ඇහැ තිබුණාට රූප තිබුණාට ඇහි රූප ඝට්ටණය වෙනකම් අර චක්කු විඥානය ගොඩනැගෙන්නේ නැහැ. දැන් හිතන්න පුළුවන් මේ විදිහට. අපි හිතමුකෝ. දැන් මල ගඳක් ගත්තට පස්සේ මල ගඳට රූප පේනවද? ශබ්ද ඇහෙනවද? ගන්ධ දැනෙනවද? නැහැ. ස්පර්ශ දැනෙනවද? දැනෙන්නේ නැහැ. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ මෙහෙම. දැන් ඇයි මල ගඳට දැනෙන්නේ නැත්තේ? දැනෙන්නේ නැත්තේ හිත නැති නිසා. එහෙම නැත්නම් විඥාන ශක්තිය නැති නිසා. මල ගඳට දැනෙන්නේ නැහැ. හැබැයි අපි හිතමුකෝ මල ගඳට දැනෙන්නේ නැහැ. විඥාන ශක්තිය නැති නිසා. අපි තුමු අන්ධෙක් ඉන්නවා. ඇස් පේන්නේ නැහැ. කොයිතරම් රූප තිබුණත් විඥාන ශක්තිය තිබුණා චක්කු විඥානේ ගොඩ නැගෙන්නේ. චක්කු විඥානේ ගොඩ නැගෙන්නේ නැහැ. එහෙනම් අපි මෙතනදී තීරණයක් ගන්න ඕනේ මොකද්ද? මේකට හේතු ගොඩක් ඕනිද නැද්ද? එක හේතුවකින් මේක වෙන්නේ නැහැ. එහෙනම් අපි කිව්වොත් එහෙම අන්න අර නිගමනයේට ඇවිල්ලා මල ගඳට හිත නැති නිසා මේක ගොඩ නැගෙන්නේ නැහැ. එහෙනම් ඇහැට රූපේ ඝට්ටනේ වුණාම හිතෙන් හදනවා කියන එක ගන්න ඔය නිගමනේ ඉඳලා. හැබැයි වැඩක් නැහැ. අර ඇහැ හේතුකාරක ගුණේ නැත්තම් චක්කු විඥානේ ගොඩනැගෙන්නේ නැහැ. ඇහැ පෙනීම නැති වුණොත් චක්කු විඥානේ ගොඩනගන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් තව හේතු ගොඩක් තියනවද නැද්ද? එකකට සීමා කරලා හරියන්නේ නැහැ. එහෙනම් අපි හිතලා බලමු ඇහත් හොඳට තියෙන්න ඕන. එහෙනම් රූපයක් තියෙන්න ඕන. තව ආලෝකයක් තියෙන්න ඕනද නැද්ද රූපේ වෙන්න? ආලෝකයක් තියෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි ඈට රූපේ ඝාටනය වෙන්න ඕන. අනේ ඝාටනය වෙනකොට මොකද්ද වෙන්නේ? එහෙනම් මේ ඇහැ හදාගත්තේ මේ වෙලාවට. මේ ඇහැ කියන එක හදාගත්තේ. නෑ. මේක අවිද්‍යාව පත්‍ය සංකාර කරපු හේතු ඵලයක්. එතකොට අපි කල්පනා කරලා බලන්න ඕන. මේ ලැබිච්ච රුවේ තියෙනවද නැද නානත්වය? වෙනසක් මේ රුවේ වෙනසට හේතුව මොකක්ද? ගුණේ වෙනසද නැද්ද? එහෙනම් ගති ගුණයට අනුවද නැද්ද? ගති රුව, ගති හඬ, ගති බල ලබන්නේ. අන ගති ගුණයට අනුව ගති රුව, ගති හඬ, ගති බල ලබනවා. එහෙනම් අපි තේරුම් ගන්නවා එහෙනම් ඒ හැදි හදපු අවිද්‍යා පත්‍ය සංකාරාවලින් හැදිච්චි ගුණේ වෙනසට අනුව රුවේ වෙනසකුත් තියෙනවා. එළම අවිද්‍යාව පත්‍ය සංඛාර වෙලා තියෙන්නේ මේ හැම දිනාටම එකම විදිහටද? එකම විදිහට නෙමෙයි. එකම විදිහට අවිද්‍යාව පත්‍ය සංඛාර කෙරුවා නම් වුණා නම් මොකද වෙන්නේ? ඔක්කොගෙම එකම රුවක් ලැබෙන්න වෙනවා. එකම හඬක් ලැබෙන්න වෙනවා. එකම බලයක් තියෙන්න වෙනවා. අන්න සංඛාර නානාත්වයට අනුව මොකක්ද උනේ? අන්න ಗುಣ නානා නානාත්වය ඇදුනා. ගුණ නානාත්වය, ගති නානාත්වයට අනුව ගති රුවේ නානාත්වයක් තිබුණා. ගති හලේ, ගති බලේ නානාත්වයක් ලැබුණා. එහෙනම් මෙන්න මේකට අනුව අපිට ඈට රූපයක් ඝට්ටණය වෙනකොට ඔන්න ඔය විපාක වශයෙන් පහළ වෙන ඒ විඥානයත් එකම වෙනවද එහෙම නැත්නම් මේකේ නානත්වයක් තියෙනවද මේකේ නානත්වයක් තියෙනවා ඒකේ නානත්වයක් තියෙනවම තමයි. එහෙනම් අපි තේරුම් ගන්න ඕන. ඒ එකම රූපයක් අරඹේන ගොඩ නැගෙන්නා වූ චක්කු විඥානවල විවිධත්වයට හේතුව මෙන්න මේක. එහෙම නැතුව මේක <clears throat> කවුරුත් හැදුවා නෙවෙයි. අවිද්‍යාව පත්‍ය සංකාර හේතු හදලා නැද්ද තියෙන්නේ? හේතු හදලා තියෙන්නේ. ඵලද නැද්ද ලැබෙන්නේ මේ මොහොතේ? හේතුයේ ඵල ලැබෙන්නේ. ඵල නිරෝධ කරන්න ඕනිද? ඵල නිරෝධ කරන්න ඕනේ. ඒ ඵලය අල්ලගෙන මොකද්ද කරන්නේ? යලි හේතු හදන එකයි නවත්තන්න ඕන. එහෙනම් අපි තේරුම් ගන්න ඕන. එහෙනම් මේ කියන්නේ මොකද්ද? කම්මා විපාකාවත්තන්ති. එහෙනම් අපි දැන් මෙතනදී විපාකෝ කම්ම සම්භව ඒවන් ලෝකේ පවත්තන. එහෙනම් මෙතනින් තේරුම් ගන්නවා මෙන්න මේ විපාකයේ අරමේ යලි යලි කම්ම සකස් කරන්න කරන්න තමයි මේ ලෝක පැවැත්ම එහෙම නැත්නම් මේ සංසාර ගමන ගොඩ නැගෙන්නේ කියලා බුදුන් වහන්සේ පෙන්නනවා. එහෙම නැතුව අර ගොඩ නැගෙන විපාකය දුරු කරලා දුරු කරන්න බෑ. ඇයි? ඒකට හේතු හදලා. ඵල ලැබෙනවා. එහෙනම් අපි ඵලද නැති කරන්නේ. නෑ ඒවා හදලා ඉවරයි. හේතු හැදලා ඉවරයි. එහෙනම් මේ මොහොතේදී හේතුවක් හදනවා නම් යලි යලි ඵල ලබන්න. අන්නේ ඒ හේතුව අඳුනගෙන ඒ හේතුවයි අපි නිරෝධ කරන්න ඕන. අන්නේ හේතුවයි දුරු කරන්න. දැන් මේකට මම අර නිතරම කියන උපමාව නැවත අරන් බලන්නකෝ. මොකද්ද ගන්න උපමාව? දැන් ගන්නවා බෙරය. දැන් බෙරේට අතෙන් ගන්නකොට එන හඬ එකක්. කෝටුවෙන් ගන්නකොට එන හඬ තව එකක්. යකඩකින් ගන්නකොට එන හඬ තව එකක්. රබර් කෑල්ලකින් ගන්නකොට එන හඬ තව එකක්. එකම දෙන්නේ නෑ. එහෙනම් මේකට හේතුව මොකද්ද? මේකට හේතුව අර ගහන ද්‍රව්‍යයේ තියෙන ගුණේද නැද්ද? ගුණේ වෙනසද නැද්ද? හඬේ වෙනසට හේතුව. හැබැයි අපි තේරුම් ගන්න ඕන. ඒ හඬ අපිට කියන්න පුළුවන් කමක් නැහැ. බෙල පළුවේ තිබුණා. කියන්න පුළුවන්ද? අතේ තිබුණා. කෝටුවේ තිබුණා කියන්න බෑ. හැබැයි උපකාරයක් වෙනවද නැද්ද? හඬ එළියට ගන්න මේ වගේ තියෙන ಗುಣ උපකාරයක් වෙනවා. එනම් අපි තේරුම් ගන්න ඕන. මෙතනදී මේ කියන්නේ හොඳට තේරුම් ගන්නවා. මේ ඈට රූපයක් ඝට්ටණය වෙනකොට මේක ඇහි තිබුණා කියන්න බෑ. රූපේ තියෙන තිබුණා කියන්න බෑ. ඈට රූපේ ඝට්ටණය වෙලා අන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයක් ගොඩනැගිලා ඒ තුලින් ජනිත වෙන මෙන්න මේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ වෙනසට හේතුවක් අන්න අර විඥාන නානාත්වය අර කෝටුව අත ලීය කිය රබර් කෑල්ල යකඩේ අරගෙන වෙන්නු උපමාව වගේ ඒ විදිහට මේක තෝරගන්න. එනම් අපි තේරුම් ගන්නවා. ඒ අදාළ කරන හේතු ටික අපි මේ ඵලයේ ගොඩනගන්න හේතුකාරක වෙන ටික අපි හදලා තිබුණේ. ඒකේ ඵල තමයි මේ ලැබෙන්නේ. කවුද හැදුවේ? අවිද්‍යාවපච්ච සංඛාර තුලින් හැදුවේ. එහෙනම් අපි කල්පනා කරලා බලන්න ඕන. දැන් මෙතනදී මේ කියන්නේ දැන් අර මේක මේ පෙර ගතියකින් එනවා කියලා කියන්නේ හේතුව මේක කියන්න විදිහක් නැති නිසා එහෙම නැතුව මේ පෙර ගතිය කියලා කිව්වේ කවුරු හරි ගතියක් අරගෙන ආවා නෙවෙයි. අපි දැන් මෙහෙම හිතලා බලමුකෝ. දැන් අපි හිතනවා මේ විදිය නිගමනයකට එනවා. පෙබාසර නිදන් වික්කවේ චිත්තං ආගන්තුකේ උපකිලිටේන උපකිලිටං කියලා බුදුන් වහන්සේ ධර්මකාරණය විග්‍රහ කරලා තියෙනවා. මේක අරගෙන අපි නිගමනයකට ආවොත් එහෙම ඈඩ රූපය දැක්ක ගමන් තියෙන හිත විපස්සනායි. දැන් ඔහොම නිගමනයකට එනවා. එහෙම නිගමනයකට ඇවිල්ලා. ඒකේ මොකවත් නැහැ. හිතෙන් තමයි මේ ප්‍රිය එක හදන්නේ. මధుර එක හදන්නේ කියලා ගත්තොත් අපිට මෙහෙමත් හිතන්න වෙනවා. ඒනම් මේ ඈඩ රූපය දකින්නකොට එන ඒ ප්‍රිය එන මූලික ස්වභාවය අපි ඔක්කොගෙම පිරිසිදුයි කියලා ගත්තොත් මොකද්ද වෙන්නේ? ඇහැට රූපය දකින්න වෙලාවේ මැරුණොත් මොකද්ද වෙන්නේ? ත්‍රිබාසර හිත. ඒක නිවනද නැද්ද? ආම්මෙන් මැරෙන්න බැරිද? පුළුවන්. දැන් මෙහෙමනේ අපි හිතාගෙන හිටියේ. දැන් මේක මම කියන්න හේතුව දැන් මෙතන ඉන්න බහුතරයා මේ කියන මතේ ඉන්න නිසා. දැන් හිතලා බලන්නකෝ. ඔන්න අපි උපමාවක් ගන්නවා. මොකද්ද ගන්න උපමා? අපි හිතමු මගේ පුතාව පුතාගේ රූපය හැට ගැටෙනවා. ඒ ගැටෙනකොට පුතා දැක්කට පස්සේ තියෙන උපේක්ෂාව. පුතාට ඇවිල්ලා කවුරු හරි ගහනවා. අපි තුම ඔළුවට ගහනවා පොල්ලේ ගහපු ගමන් මොකද්ද වෙන්නේ? දෙවේසේ මං හිතේ අදා ගන්නවා කියලා ගන්නවා. එතකොට අර ගහනකම් ඒ අතරතුර පෙපාසල හිත තිබුණේ කියලා නිගමනයකට එනවා. ඒක පිළිසිදුයි කියලා. එතකොට මොකද වෙන්නේ? අන්න ඒ මට්ටමේදී බෙල්ල හරි කැපුණා කපලා අපි මැරුණා. අපි කොහෙද ඉපදින්නේ? පෙපාසලේ ඉඳලා. එතකොට නිවන් දකින්න ඕනද නැද්ද? අය උපදින්න බෑ. ඇයි? ඈට රූපේ යනකොට තිබුණේ විභාසන ඉඳ කියලා ගත්තොත්. එහෙනම් හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ වෙලාවේදීන උපේක්ෂාව. උපේක්ෂාව කියන්නේ මොකද්ද? මෝහය. එයා ලෞකික වශයෙන් තියෙන උපේක්ෂාව කියන්නේ මෝහය. යමක් අග්‍ර කරන්න බලාපොරොත්තු වෙන රැඳිලා ඉන්න තැන. මේ තියෙන්නේ උපේක්ෂා සාගත මෝහය. ඒ නිසා මේ ආගන්තුකේ උපකිලිට්ටෙන් උපකිලිට්ටන් කියලා විග්‍රහ කළේ උහිත එහා ගියපු කාරණා. ඒක තව ටිකක් අපි ඉස්සරහට විග්‍රහ කරගන්න බලමු. ඒ මොකද්ද ඒ පෙන්නුවේ කියන්නේ. එහෙනම් අපි මෙතනදී තේරුම් ගන්න ඕන. තෝරගන්න ඕන. අන ඇහැට රූපයා කනට සද්දයන් නාසයට ගන්ධයන් දිවට රසයන් මෙන්න මේ ගැටෙනකොට දැන් මේ පුතඥන ලෝක සත්වයා අවිද්‍යාවෙදී ඉන්නේ විද්‍යාව දර්ශනය කරලා දෙනවා. අවිද්‍යාවේ ඉන්නේ. අවිද්‍යාවේ ඉන්නකම් ඒ විද්‍යාව පහල කරගන්නකම් ඒ ගොඩනැගෙන්නා වූ පංචස්කන්ධේ යථාර්ථය නම් දකින්න වෙන්නේ නැහැ. ඒ නොදකින තාක්කල් විභාසවල හිත මතු කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද්ද කියලා දකින්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එහෙනම් අපි හිතන්න ඕන මේ කනට සද්දයක් ඇහුනම මුලින්ම ඒ ඇහෙන සද්දේ අපි හිතනවා මොකද්ද? ඒක විභාසවල හිත කියලා. හැබැයි ඒක විභාසවල හිත කියලා ගත්තොත් මොකද වෙන්නේ? ඒ වෙලාවේ කවුරු හරි කනට පාරක් ගහනකොට අපි හිතමු අපි හිතමු මහා කම්පන සද්දයක් ඇහෙනවා. ඇහෙනකොටම කන කුකුලා මැරෙනවා. ඇහිච්ච අවස්ථාව පෙබාසයි. දැන් ඒක මොකද වෙන්න ඕන? එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙම වුණොත් මොකද වෙන්නේ? කෘතඥයෝ නිවන් දකින්නවද නැද්ද? ආහම ලෙස නිවන් දකින්න ධර්ම අවබෝධයක් අවශ්‍ය කරන්නේ නැහැ. ඒ නිසා මේකේ ඇත්ත මොකද්ද අතුලාන්තය මොකද්ද කියලා විග්‍රහ කරගන්නම වෙනවා. මොකද්ද මේ බුදුන් වහන්සේ පෙන්වුවේ කියලා. දැන් ඊළඟට අපි තේරුම් ගන්න ඕන. දැන් අපි හිතමුකෝ ඈත රූපයක් දර්ශනය වෙලා ඒ ගොඩ නැගෙන චක්කු විඥානය තුල බැඳෙන්න හේතුකාරක වෙන යමක් නැතිනම් අපි හිතමු ප්‍රිය මధుරයි කියලා ඒක එතනින් යාට අභිසංකරණය කරලා අවිද්‍යාවෙන් ගන්න හේතුකාරක වන යමක් එතන නැත්තම් දිත්තේ දිත්ත මත්තම් භවිෂ්‍යද්ද නැද්ද? දැක්කොත් දැක්ක විතරයි. ඒ එතන මොකක්වත් නැහැ. හැබැයි එතන මොකක්වත් නැත්තම් මොකටද වැදෙන්නේ? හේතුවක් නැතුව ඵලයක් ගොඩනගෙනවා. ඒ හේතුවක් නැතුව ඵලයක් ගොඩනගෙන්නේ එහෙනම් මේ හේතුඵල කිව්වම ලෝභ දේශ මොහ අලෝභ අද්දේශ අමෝහ හේතු හය විතරක් නෙවෙයි මේ ලෝකෙම පවතින්නේ මේ සමස්ත සත්‍යයක තියෙන්නේ හේතුඵල මත හැමතැනම හේතුඵල එක තැනක විතරක් නෙවෙයි හැමතැනම හේතුඵල ගොඩ නැගෙනවා දැන් අපි තේරුම් ගන්නවා මේ විදිහට දැන් හිතමුකෝ ඔන්න ඇහැට රූපයක් ඝට්ටණය වෙනවා ඝට්ටණය වෙලා අනේ විපාකයේ තුලින්ම ගොඩනගලා දෙන ස්වභාවයක් තියෙනවා. ඒකේ මොකද්ද වෙන්නේ අර ගුණේ නානාත්වයට අනුව විඥාන නානාත්වයට අනුව ඒක තුල ප්‍රියමధుර ස්වභාවයක් තියෙනවා. හැබැයි අපි කල්පනා කරලා බලන්න ඕන ඒ ප්‍රියමధుර ස්වභාවය ඇහැ තුල තිබුණාද? රූපය තුල තිබුණාද? ඇහි තිබුණෙත් නැහැ. රූපය තිබුණෙත් නැහැ. එහෙනම් ඇහැට රූපේ ඝාටනය වෙනකොට මොකක්ද උනේ ඝාටනය වෙනකොට ගොඩ නැගිලා එහෙනම් මේ ගොඩ නැගිච්ච එක අපිට කියන්න පුළුවන් ද බාහිරේ තිබුණා කියලා එහෙනම් අභ්‍යන්තරේ තියෙනවා කියලා දැන් කියන්න පුළුවන් එහෙම ගත්තොත් ඒ වැරදි එහෙනම් මේක හිත ඇතුලේ දැන් තියනවා කියන්න බෑ එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මේමයි මේක අභ්‍යන්තරයේ තියෙනවත් නෙවෙයි. මේක බාහිරේ තියෙනවත් නෙවෙයි. එහෙනම් බලන්න ඕන. අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. අජ්ජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. ඒක වේදනාවට කියනවා. ඊට පස්සේ අපි කල්පනා කරලා බලන්න ඕන. දැන් මේක මේ ආස්වාද නැමැති ගොඩ නැගිච්ච මේ ප්‍රිය මధుර කාය බාහිර තිබුණද එනම් අභ්‍යන්තරේ තිබුණද එනම් මේක මම හැදුවද ඉබේ හැදුණද වෙන කෙනෙක් හැදුවද නැහැ අන අදාළ හේතුව ඝාට්ටණය වෙනකොට මොකද්ද උනේ ඝාට්ටණය වෙනකොට ජනිත වෙලා ආවා හැබැයි දැන් මෙන්න මේකේ ඇත්ත දන්නේ නැතුව අපි පණව ගන්නවා මොකද්ද? මේක දැනුනේ මට කියලා ගන්නවද නැද්ද? දැන් මේක මට දැනුණාද? අර ගොඩනැගිච්ච පංචස්කන්ධයේ මම වශයෙන් අපි අවිද්‍යාවෙන් දරාගත්තාද? අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධේ මේ ඇහැට රූපේ ඝට්ටණය වෙලා ගොඩ නැගුණා. මේ ගොඩ නැගිච්ච එක අපි මොකද්ද කළේ? මම වශයෙන් දරාගත්තද නැද්ද? දැන් මම වශයෙන් දරාගත්තා. හැබැයි කෙනෙකුට හිතෙන්න පුළුවන් සෝතාපන්න වෙන්න මෙච්චර දෙයක් ඕනිද කියලා. හැබැයි සෝතාපන්න වෙන්න මෙච්චර දෙයක් ඕනේ නැහැ. අර මූලික මට්ටමකින් හරි මේ දහම් පරියාය ස්පර්ශ වෙලා තියෙනවා නම් ඒක වෙන්න පුළුවන්කමක් ලැබෙනවා. හැබැයි එය දර්ශන මාත්‍රයට ආපු කෙනාට මේක කිව්වයි කියලා මේකත් එක්ක ගැටීමක් ඇති වෙන්නේ නැහැ. තව තවත් ඒ දර්ශනය පුළුල් වෙනවා විතරයි. ඒ දර්ශන මාත්‍රය විග්‍රහ වෙනවා විතරයි. එතනින් එහාට මාර්ගය ඉදිරියට යන්න අවශ්‍ය කරන දර්ශන සම්පත්තිය තව තව ලැබෙන එකක් නම් වෙනවා. ගැටීමක් නම් වෙන්නේ නැහැ. ගැටෙන්නේ ගැටුමක් ගැටෙන්නේ මොකක් නිසාද? ගැටුමක් ගැටෙන්නේ නැහැ. මෙන්න මේ හේතුඵල ධර්ම දැකලා නැති නිසා. එනම් ධර්මය දැක්කේ නැති නිසා මේක පටිච්ච සමුප්පන්නව ගොඩනැගෙන ක්‍රියාවලියක් බව දැක්කේ නැති නිසා. එනම් අපි මෙතනදී තේරුම් ගන්න ඕන. අපි දුරු කරන්න යන්නේ අර ගොඩනැගෙන විපාක වේදනාවද එහෙම නැත්නම් මේ විපාක වේදනාවේ යථාර්ථය දකින්නේ නැතිව අවිද්‍යාවෙන් අபிසංකාර කරන එකද එහෙනම් මෙතන තේරුම් ගන්න ඕනේ. විද්‍යාව දැක්කනම් අවිද්‍යාව දුර වෙනවා අபிසංකාරي නවතිනවා. විද්‍යාවෙන් බැහැරව ඉන්න හැම මොහොතකම අபிසංකාරය සිද්ධ වෙනවා. අවුල් කරනවා. නැහැ. විද්‍යාව පහළ වුණා නම් මොකද වෙන්නේ? අபிසංකාරණය වෙන්න තිබුණු හේතුව නිරෝධයි. එහෙනම් අවිද්‍යාව ඉන්නකම් ඒ හේතුව තියෙනවා. තියෙනකන් අවිද්‍යාව පත්‍ය සංකාර ගොඩ නැගෙනවා. ගත්තොත් එහෙම මේක හදන්නේ මම කියලා ඒත් වැරදි. එහෙම ගන්න බෑ. අර මූලිකවාදී මුලින් මේක කියලා දෙනවා. දහමට ගන්න මූලිකවදීදී ඒ විදිහ විග්‍රහ කරලා පෙන්වලා දෙනවා. හැබැයි මේ අපි යන්නේ සම්පූර්ණයෙන්ම අවිද්‍යාමාන උද්දච්ච දුරු කරන්න යන මගනුවන පහල කරනකොට මේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාට එහෙම නැත්නම් මේ දර්ශන භූමියට පත්විච්ච ශ්‍රාවකයෙකුට පරප්‍රත්‍ය රහිතයි කියලා. තව කොයිතරම් කාලයක් යයිද කියන්න බෑ ඔබ වැටෙන්නේ. ඉතින් ඒ නිසා මෙතනින් එහාට මෙවැනි විග්‍රහයකුත් තියෙන බව මේ විද්‍යාකාර සක්කාය දිට්ඨිය ක්‍රමක්‍රමයෙන් දුරු කරගෙන යන්න අවශ්‍ය කරන දර්ශනීය නුවණක් ලබලා දෙන්න ඕනේ. ඉතින් ඒක බබල දුන්නොත් තමයි මේ ආර්ය ශාසනය ශක්තිමත් වෙන්නේ. මේක බබලන්නේ. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මේ විදිහට. දැන් එහෙමනම් අර 60 රුපියක් ගස්ඨනේ වෙලා නිකම්ම චක් විඥානේ ගොඩනගෙන්නේ නැහැ. එතනත් තේරුම් ගන්න ඕන. එකම රූපය විතක ප්‍රිය වෙනවා විතක අප්‍රිය වෙනවද නැද්ද? විතක ප්‍රිය වෙනවා විතක අප්‍රිය වෙනවා. මේකට හේතුව මොකද්ද? දැන් අපි හිතලා බලමුකෝ. දැන් මේක මම උපමාවක් වශයෙන් මේ තේරුම් ගන්න පහසු උපමාවක් කියන්න. අපි හිතමු යම්කිසි පුරුෂයෙක් කාන්තාවකෙක් ඉන්නකොට අපි හිතමු කාමයෙන් මත්ලා ඉන්න මොහොත මේ මොහොතදී කාන්තාවගේ සිරුරේ තියෙන නියමුතු කොණ්ඩේ දත් ආදිය ප්‍රිය මధుරයිද නැද්ද? ඒ අරහා එන ඉන්ද්‍රයක් තියනවනම් ඒක ප්‍රිය මధుර වෙලා ඒක අභිසංකරණය වෙලා අවිද්‍යාවෙන් අරගෙන යනවා. හැබැයි අපි හිතමු ආහාර ගන්න වෙලාවක ඒ කොණ්ඩ ගහවන් නියපොතු කෑල්ලම ආදී ආහාරයට වැටිලා තිබුණොත් ඒ වෙලාවේ ඒක ප්‍රිය මధుරද අප්‍රිය මధుරද? අන්න අප්‍රියයි අමధుරයි. එහෙනම් මෙතනදී අධිපති වෙලා තියෙන්නේ මොකද්ද? මෙතනදී ආහාරයේ අධිපතිපත්ති විදිහට ක්‍රියාත්මක වුණා. මොකද එකවර එකයි අග්‍ර වෙන්නේ එකයි අධිපති වෙන්නේ. අතනදී කාම සේවනය අධිපති වුණා. මෙතනදී අධිපති වුණේ ආහාරය. එන ඉදිරියට මෙන්න මේ ප ဋ ාණය අරගෙන ප ဋ ාණ දේශනාව කරලා මේ 24 ප්‍රත්‍ය ක්‍රියාත්මක වෙන ආකාරය උපමා උදාහරණ සහිතව විග්‍රහයක් ඉදිරියට කරන්න. එතකොට ඔබ තව තවත් පැහැදිලි වෙයි. එතකොට මේක මේ අපි හිතන විදිහට එකපාර එක ප්‍රත්‍යයකින් සිද්ධ වෙනවා නෙවෙයි. හිතේ හදලා ගන්න එකක් එම එමෙ එහෙම සරලව අරගෙන මං හිතේ හදන ඒ නිසා හිත කිලිට වෙනවා හිත නිවන් දක්වන්න ඕනේ කියලා නිවන හිතේ තියෙනවා කියලා එහෙම අරගෙන යන්න බෑ. මේක එතකොට වැරදි දෘෂ්ටියක් වෙනවා නිගමනයක් වෙනවා. එතකොට මොන දෘෂ්ටියට වැටෙනවද? මේක ඔය සාස්වත දෘෂ්ටියට වැටෙනවා. එතකොට උත්තේජ දෘෂ්ටියට වැටෙනවා නැත ඇත කියන අන්ත දෙක පරිහරණය කළොත් එහෙනම් මම ඇත නැත නෙවෙයි. මේක හේතුඵල වශයෙන්ම දකින්න වෙනවා. එහෙනම් හේතුඵල කියනකොට මුලින් දැක්කේ මොකද්ද? මුලින් දැක්කේ වැලි කැට ගොඩක් ගොඩ ගහලා තියෙනවා. එතන වැලි කැට ගොඩක් වැලි ගොඩක් නැහැ. ඒව දැක්කා උලි. ඊට පස්සේ මෙතන ගයක් විදියට තිබුණාට ගයක් නැහැ. මොකද වෙන්නේ උළු කැටයි, gadol කැටයි, සිමෙන්ටි වැලි එකතු වෙලා ගයක් විද්‍යාමාන වෙනවා. හේතුඵල කියලා දැක්ක එකක් තිබුණාද නැද්ද උලි? එහෙනම් ඊට එහා ගියපු හේතුඵලයක් තියනවද නැද්ද? එහෙනම් ඒ සීමාවෙන් එහාට යන්න වෙනවා. මේ දහම් දර්ශනේ ඉදිරියට අපි අරගෙන යනවා නම් මොකද අපි යන්නේ මග නවතින්න නෙවෙයි ඉතින් මග නැවතිලා හිටියොත් මොකද වෙන්නේ කවදානම් ඔතනින් එහාට තනියෙන් යන්න වෙයිද කියන එක කියන්න බෑ. තව මහා කාලයක් යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේක විග්‍රහ කරගන්න. දැන් ඔන්න අපි ගත්තා මොකද්ද එහෙමනම් ඔන්න ඇහැට රූප ගන්නට ශබ්ද නාසයට ගන්ධ දිවට රස කයට ස්පර්ශ මනට ධම්ම ගස්නේ වෙලා මොකද්ද වෙන්නේ අන්න ගොඩ නැගෙනවා විපාක වශයෙන් වේදනාවක් මේ ගොඩනැගෙන වේදනාව අපි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ක්‍රියාවලියක් තුලින් තමයි ගොඩනැගිලා ආවේ. එහෙම ගොඩනැගිච්ච වින්දනයක් වේදනාවක් නැත්තම් අபிසංකරණය වෙන්න හේතුවක් තියෙන්නේ. හේතුවක් නැහැ. මොකක්වත් නැත්තම් දැක්කට පස්සේ දැක්ක විතරයි නා. අபிසංකරණයක් වෙන්න හේතුවක් නැහැ. එහෙනම් මෙතනට මොකද වෙන්නේ? මෙතනට අර විපාක වශයෙන් මෙන්න මෙතනට ගෙනල්ලා දෙන මරවුකුලා. ඒ නිසායි මේ ආසාද මරවුකුල කියලා කියන්නේ. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලනවා. එහෙනම් මේ ආසාද කියන එක කොහෙවත් ඇතයි කියන්න පුළුවන්ද? නැතයි කියන්න පුළුවන්ද? එහෙනම් ඇත කියන්නත් බෑ. නැත කියන්නත් බෑ. හේතු ගැටෙනකොට මොකද්ද වෙන්නේ? අන ගොඩ නැගිලා එනවා. ඊට පස්සේ ඒක අපි මුලින් විග්‍රහ කරලා තිබුණා මොකද්ද? රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ වශයෙන් පෙන්නවා. ඒකත් අපි පෙන්නවා සංකාරය කියන්නේ රූපස්කන්ධය පෙළ පිටා වේදනාව දිය බුබුලක් සංඥාව මිරිකුවක් සංකාරයේ කේල් කතාවක් විඥානයේ මායාවක් කියන මේ ඔක්කොගෙම පෙන්නලා තියෙන්නේ මොකද්ද මේ පෙන්නලා තියෙන්නේ මේකේ තියෙන අසාර බව. මේකේ තියෙන කුස් බව. මොකද පෙන පිට ඇතුලේ ගන්න සාරයක් නැති බව. දෝතර ගන්නකොටම පෙන පිට ඉවරයි. අපි පෙන පිට විදිහට ආය ආරම්භ වෙනවා නම් මේ වටාපත ගත්තා කියමුකෝ. නැත්නම් මේ මයික් එක ගත්තා. අරගෙන පෙන්නුවත් එහෙම මෙන්න මේක ගොඩ නැගිලා තියෙන්නේ හේතු ගොඩකින්. මේක වෙන පිටට උපමා කරලා ගත්තොත් එහෙම වැරදිද නැද්ද? වැරදි. ආය යන්නේ රූපස්කන්ධයේ කැඩෙන කුඩන බිඳ වෙන සුද්ධාත්මක එකතුවක් ගාව ගන්න බෑ. මොකද ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට පහස මේ හැම මොහොතකම මොකද්ද වෙන්නේ? පංචස්කන්ධය ගොඩ නැගෙනවා. එහෙනම් පංචස්කන්ධේ පේන එකක්ද? පංචස්කන්ධේ පේන්නේ නැහැ. අල්ලන්නත් බෑ. ඇයි වේදනේ නැති අල්ලන්නත් බැරි. හිතලා බලන්නකෝ. දැන් හිතන්නකෝ. එතකොට මේ දිට්ඨ සුතමුත විඤ්ඤාති කියලා ගත්තේත් ওই පංචස්කන්ධයම නැද්ද? ওই පංචස්කන්ධය. එතකොට මේ දිට්ඨ කියන පෙනීම. එනම් පෙනීම සිද්ධ වෙන විදිහ අපිට දකින්න පුළුවන්. ඇහිීම සිද්ධ වෙන විදිහ අපිට අහන්න පුළුවන්. බෑ එනම් දැනීම සිද්ධ වෙන විදිහ අපිට දැනෙනවද? දැනෙන්නේ නැහැ. මේක ගැඹුරුයි. එහෙනම් ඇහැ කවදාකවත් ඇහැ දැකලා නැහැ. කන කවදාකවත් ශබ්ද අහලා නැහැ. ඒ නිසා බුද්ධ දේශනාවකම තියෙන මොකද්ද? මහණෙනි ඇහැ තියෙන තැනක් නැත. කන තියෙන තැනක් නැත. නාසය තියෙන තැනක් නැත. දිව තියෙන තැනක් නැත. කය තියෙන තැනක් නැත මේ ආදි වශයෙන් විග්‍රහයක් තියෙනවා. ඇයි ඒ? එහෙනම් ඇහැ ගොඩ නැගෙන්නේ පංචස්කන්ධේ ගොඩ නැගෙනකොට. කන ගොඩ නැගෙන්නේ පංචස්කන්ධේ ගොඩ නැගෙනකොට. එහෙම නැතු ස්ථීරව ඇහැක් කනක් නාසයක් තියාගෙන ආපු සත්‍යයේ පුජ්‍යලේ නැහැ. අපි කන කියලා මේ රූපකය හැඳින්නුවට ධර්ම විග්‍රහ කරගන්න. ඒක ගැඹුරු අර්ථ ගතන වලට යනකොට එහෙමයි විග්‍රහ වෙන්නේ. එහෙනම් ඊළඟට අපි තේරුම් ගන්න ඕන. එහෙනම් මේ ඇහැට රූපයක් දැස්ටනේ වෙලා අන්න ඒ මොහොතදී ගොඩ නැගෙනවා නම් මේක සරලව තේරුම් ගන්න. වින්දනය, වේදනාව මේක එහෙම දුරු කරන්න යන්න එපා. අපි දකින්න ඕන මොකද්ද? මෙන්න මේ ගොඩ නැගෙන වේදනාවේ තියෙන ආදීනව ටික. එහෙනම් කොහේ හරි කියලා දෙනවා ආස්වාදේ නැති කරන්න කියලා. නැහැ. ආස්වාදේ ආදීනව දකින්නයි කියන්නේ. එහෙනම් ආස්වාදයේ ආදීනව දකින්න නම් ආස්වාදයේ යථාර්ථය දකින්න ඕනද නැද්ද? ආස්වාදයේ යථාර්ථය දකින්න වෙනවා. දැන් අපි හිතමු. ඔන්න ඇයට රූපයක් ගන්න වෙලා මේ නැගෙන ප්‍රිය මధుර ස්වභාවය දැන් අපි තීරණයක් ගත්තා. ඇහෙත් නැහැ රූපෙත් නැහැ. හේතු බලවතේ මේ මොහොතේ නැగిලා ආවා. මේකට උපමාවක් දුන්නා මොකද්ද? පංචස්කන්ධය අසුරු කරගෙන පෙළ පිටක්, දිය බුබුලක්, නිලිඟුවක්, කෙහෙල් කඳක්, මායාවක් කියලා. එහෙනම් දැන් අපි කල්පනා කරන ඇයි මේ උපමාවක් දුන්නේ? රූප වේදනා සංඥා සංඛාර කියන ක්‍රියාවලිය තුලින්ද නැද්ද චක්කු විඥානය පහළ වෙන්නේ? දැන් එයාට රූපේ ගැටලා නිකන් එකපාර එනවද වේදනාව? එහෙම ඉන්නේ නැහැ. එහෙනම් මේ ගොඩ නැගෙන පංචස්කන්ධය උපමා කළේ මහ කුස් දෙයකට නේද? හරයක් නැති දෙයකට. එහෙනම් පෙළපිට මෙසේ පවතිවායි මෙසේ පවතිවායි කියලා හිතලා අපි නතු කරලා වසඟ කරලා පවත්වන්න ගෙදර ගෙනියන්න හරි කොහේ හරි තැම්පත් කරන්න උත්සාහයක් වීර්යයක් පැවැත්වුවට වැඩක් තියෙයිද? වැඩක් නෑ. ඒක අසාර්ථකයි. එක කාටවත් වසඟ කරලා නතු කරලා පවත්වන්න බෑ. ඊට පස්සේ අර නැගෙන දිය කුඹුළු අරගෙන මේ දිය කුඹුළු මෙසේ চিරාත් කාලයක් පවතීවා කියලා හිතාගෙන මේක අහවල් තැන මම තැම්පත් කරනවා කියලා හිතාගෙන මේක ගෙනියන්න වසඟ කරන්න නතු කරන්න පවත්වන්න පුළුවන්ද? ඒත් බෑ. දිය කුඹුල කියන්නේ අර යලේ ගැළවිලා නැගුණු දෙයක් මිසක ඒ හේතු කාරකයේ මත කාටවත් වසඟ කරන්න පවත්වන්න බෑ. සංඥාව මිරිඟුවා. එනම් මිරිඟුව දිහා බලලා තීන්දුව తీරන ගන්නවා. මේ මිරිඟුවේ වතුර ටික ගෙනල්ලා මම මේ විදිහේ මේ විදිහේ දේවල් කරනවා. මම මේ ටැංකිය පුරව ගන්නවා. මම මේ කුඹුර අස්සද්ද ගන්නවා. මේ විදිහට තීන්දුව తీරන අර අර මිරිඟුවේ තියෙන වතුර අපේ වශයෙන් ගන්න කියලා කොයිතරම් උත්සාහ කළා වැඩක් තියෙන්නේ. කවදාකවත් ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක දවල් හීනයක්. මේක කවදාකවත් සිද්ධ වෙන දෙයක් නොවන බව තේරුම් ගන්න. එම කාටවත් නතු කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. සංකාරේ කේල් ගඳ. එහෙනම් කේල් ගඳ අපි මොකද්ද කරන්නේ? අරටුව හොයන. වෙනත් කේල්කන් දිහා බලලා තීන්දුවක් තීරණයක් ගන්නවා මේක ගෙනල්ලා ලීරලා ගෙදර වහලි ගහ ගන්නවා කබඩ් ටික හදා ගන්නවා ජනල් දොරවල් හදා ගන්නවා පුළුවන් කියලා වැඩේ කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ එහෙනම් එහෙම නතු කරන්න වසඟ කරන්න බෑ එහෙනම් මායාවක් කියලා කිව්වෙත් ඔය වගේ එකක් එහෙනම් දැන් හිතලා බලන්න සම්පූර්ණයෙන් මේ පංචස්කන්ධයම විග්‍රහ කළේ මොකක් විදිහටද නිලිංගුවක් විදිහට. එනම් පංචස්කන්ධය නිරෝධ කරන්න ඕනි ධර්මයෙන් මේක හට ගැනීමම නිරෝධ වෙනවා. අය කවුරු නිරෝධ කරන්න යන්නවත් ඒකේ දැනෙන වේදනාව දුරු කරන්න යන්නවත් ඒවා නොදෙනිය අරින්නවත් ඕන නැහැ. ඒ තුල සත්‍යය දකින්න ඕන. අනේකී අතාරති දැක්කනවා. දැන් අපි මොකද්ද කරන්නේ? ඒ ගොඩ නැගෙන වින්දනේ. එහෙම නැත්නම් වේදනාවේ යථාර්ථය දකින්නේ නැතිව අපි ඒක වසඟ කරලා අපේ වසඟයට පවත්වන්නද නැද්ද උත්සාහය වීර්යය මේ පැවැත්මේ අන්න ඒක අවිද්‍යාවයි එහෙනම් විද්‍යාව දර්ශනය කරගෙන පෙන පිටේ යථාර්ථය දැක්කම පෙන පිට පස්සේ දුව දුව මාන්සි වෙනවද මාන්සි වෙන්නේ නැහැ දියමුකුල යථාර්ථය දැක්කම ඒක පසුපස දුවනවද ඒක නතු කරන්න හදනවද ඒක නතු කරගන්න උත්සාහය වීර්ය පවත්වනවද? නෑ. එනම් මිරිඟුවේ යථාර්ථය දැක්කම ඒක ආරම්භයලා අර ගොඩනගාගත්ත පුස් වැඩ පිළිවෙල අතහැරෙනවද නැද්ද? අත හරින්න ඕනේද ඇත්ත දකින්නට අතහැරෙනවද? අතහැරෙනවා. එනම් අபிසංකාරයේ බලෙන් නවත්තන්න ඕනද? විද්‍යාව දරදේ වෙනකොට අවිද්‍යාව දුරු වෙනකොට අවිද්‍යාව පත්‍ය සංඛාර දුරු වෙනවා. එහෙමනම් අපි මෙච්චර ගම් ගත්තේ මොකද්ද? නිවන කියන එක බලෙන් ලබන්න ඕන එකක් විදිහටද නැද්ද? බලෙන් ලබන්න ඕන එකක්. එහෙනම් චේතනාකරණීය සූත්‍රය මොකද්ද කියන්නේ? න චේතනාකරණී. එහෙනම් චේතනාවෙන් නිවන් දකින්න කරන්න දෙයක් නැහැ. එහෙනම් මූලික වශයෙන් අර අවිද්‍යාව දුරු කරගන්න රියෙන් විමුක්ත වෙන්න ගන්න ගිරිය තමයි විරිය කියන්නේ. එහෙනම් අවිද්‍යාව දුරු කරලා ඒ තුල දිගින් දිගට අන පවත්ව ගන්න උපක්‍රමයක් වශයෙන් කර්මස්ථානයක් යොදා ගන්න පුළුවන්. ඒ අනුකොට කර්මස්ථානයක් බලෙන් වඩලා වඩලා නිවනක් ගන්න එකද මේ කියන්නේ? නිවන කොහේද තියෙන එකක්ද? සංකතයි. එහෙනම් තියෙන නිවනක් ගැන අපි කතා කරනවා නම් නිවන අහවල් තැන තියෙනවා. ඒ නිවන අපි වහගෙන ඉන්නේ වහපු එක අරගන්න ඕනේ කියලා. අපි කියනවා නම් නිවන යම් තැනකට පනවලා. ඒක සම්පූර්ණ වැරදි. ඒ වැරදි. නිවන සංකත නැහැ. එහෙනම් නිවන අසංකතයි. කොහෙවත් තියෙන එකක් නැහැ. නිවන කියන්නේ අවිද්‍යාව යත්තේව අශේෂ විරාග නිරෝධෝ සංකාර නිරෝධා. අවිද්‍යාව නිරෝධ වෙලා යනකොට සංඛාර නිරෝධ වෙන වැඩ පිළිවෙල මිසක් කවුරුවත් නිවන් දකින්නවා කියලා 아무තු ලෝකයකට 아무තු සුරපුරයකට අරන් යන තැනක් නෙවේ. එහෙනම් මේක තේරුම් ගන්න. එහෙනම් අපි හොඳට දකින්නවා. අර ගොඩ නැගින්නා වූ විපාක වේදනාව ඇත්ත ඇති සැටියෙන් දැක්කා ඒක වෙන විඩක් දියකුකුලක් මිරිඟුවක් කේල් කඳක් මායාවක් කියන දෙයින් දැක්කනේ මේ ගොඩ නැගෙන දේ දැන් අපි තේරුම් ගන්න ඔය ගොඩනැගෙන පංචස්කන්ධය මම වශයෙන් මගේ වශයෙන් දරන්න සුදුස්සක් තියෙන දෙයක්ද මහ කුසත්ද? කුසත්ම. එහෙනම් දැන් ගන්න පුළුවන්ද? රූපය තුල මායත. අපි රූපය කියලා ගත්තම ගත්තේ පටු විදියට මේ රූප කයද නැද්ද? මේක විතරයි. ඒක නෙමෙයි වෙන්නන්නේ. එහෙනම් අර ගොඩනැගෙන පංචස්කන්ධය යථාර්ථය දකින්න. එහෙනම් රූපය තුල මා ඇත මා තුල රූපය ඇත මම රූපයයි රූපය මමයි දැන් මේ විග්‍රහය සෝතාපන්න වෙන්න අත්‍යවශ්‍ය එකක් නෙවෙයි හැබැයි එතනින් එහාට මේ විෂයාකාර සක්කාය දිට්ඨිය දුරු කරගෙන ඒ මඟ පිළිවෙත ඉදිරියට පුරාගෙන යන්න මේ කාරණාව වැදගත් වෙනවා එහෙනම් වේදනාව තුල මා ඇත මා තුල වේදනාව ඇත වේදනාව මමයි මම වේදනාවයි සංඥාව තුල මා ඇත. මා තුල සංඥාව ඇත. සංඥාව මමයි මම සංඥාව. සංකාරය තුල මා ඇත. මා තුල සංකාරය ඇත. සංකාරය මමයි මම සංකාරයයි කියලා ගත්තේ. අන්න අර පහළ වෙච්ච පංචස්කන්ධ ක්‍රියාවලිය ආරා දැනගත්ත වින්දනේ මට දැනුණා කියලා ගත්තද නැද්ද? එරහර මහා වේගයෙන් ගොඩ නැගිච්ච පංචස්කන්ධය තුල මමෙක් විදියට විද්‍යාමාන කරගත් අවිද්‍යාව නිසා. එනම් විද්‍යා ඇස පහල කරගත්තා නම් දකින්න මොකද්ද? මේක මේ මම වශයෙන් කරන සුදුසු දෙයක්, සද්දයක්, වටින දෙයක් නෙමෙයි. මේක විකෘති ක්‍රියාවක්. එහෙම ගන්නවනම් මේ විකෘතිය දැකලා නෙවෙයි මේක කළේ. අන්න ඒ නිසාම තමයි සීලබ්බත පරාමාස අර මායාවේ දේවල්ම යලි යලි ගොඩනගන්න ඇතුල් කරගන්න හේතුව මේකමයි. මේකේ සත්‍ය දැකපු නැති නිසා කියන අවබෝධයටපත් වෙනවා. මේක මෙතනින් නැතුව අර මම මුලින් කියපු විදිහට ප්‍රඥාව තියන අයට මේක ගන්න පුළුවන්. එකම දර්ශනය තමයි. මේක හැබැයි පුළු. හැබැයි අපි ගත්තනම් කොහේ හරි කොතනකදී හරි අන්න අර මම විසින් හිතේ හදනවා හදන එක නැති කරා නම් නිවන කියලා. ඒක සංඥා නැති කරන අසංඥ තැනකට මුඛ්‍ය නිමිත්තක් ගත්තා වෙනවා. ඒ නිසා අපි නිතරම දකිනවා මොකද්ද? ඈට රූප, කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට පහස, මනට ධම්ම ඝට්ටණේ වෙනකොට විපාක ස්වභාවයෙන් ගොඩනගලා දෙනවා නම් වේදනාවක්. මෙන්න මේ වේදනාවේ බැඳෙන්න හේතුකාරක වෙන, ගැටෙන්න හේතුකාරක වෙන, මුලාවට හේතුකාරක වෙන යමක් තියෙනවා. නැත්තේ නෑ. ඒ නිසායි බැඳෙන්නේ, ඒ නිසායි ගැටෙන්නේ, ඒ නිසායි මුලා වෙන්නේ. හැබැයි මෙන්න මේ හේතුව දැකලා ඒකේ යථාර්ථය දැක්කනම් මොකද්ද වෙන්නේ? මේ හේතුව අபிසංකරණය වෙන්න තිබුණු අර ආසව ධර්ම දුරු වෙනවා. සාමුලින්ම අවිද්‍යාමාන උද්දච්ච කියන ආසව වශයෙන්ම මේ ධර්ම ටික දුරු වෙච්ච දවසට මොකද්ද වෙන්නේ? අන්න සාමුලින්ම විද්‍යාව දර්ශන එදාට යලි කවදාකවත් පංචස්කන්ධය පංච උපාදානස්කන්ධයක් බවට පත් වෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය කරන හේතු සියල්ලම නිරෝධයි. එහෙනම් අපි මෙතනින් දකිනවා ඒ හේතු යම් යම් මට්ටමින් අරියත් වෙනකන් තියනවද නැද්ද? තියෙනවා. එහෙනම් ඒ තමන් ගත්ත සෝතාපන්න ඵල සමාපත්තිය හරි. ඒ කියන්නේ මේ ධර්මයේ දැකලා තමන්ට ලැබිච්ච දර්ශන මාත්‍රයේ තියෙන සමාපත්තිය. බැඳීමෙන් මිදීමටපත් වෙච්ච ස්වභාවයක්. මෙන්න මේ ස්වභාවය තුල නොසිතන මොහොතක් තියනවා නම් ඒ මොහොතේ තුල මොකද වෙන්නේ? මේ උපාදානයට අහු වෙනවා. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්නවා අන්නේ දර්ශන මාත්‍රය තුල දිගින් දිගට පවත්වන්න ඕන නිසායි අර කර්මස්ථානය ගන්න. ඒ වෙනතුව කර්මස්ථානය ගන්නට වැඩක් නැහැ. දර්ශන මාත්‍රේ පැහැදිලි වෙලා නැත්තම් අපිට ඕනේ මොකද්ද? දර්ශනේ මොක වුණත් කවන්නේ අපිට උනේ භාවනා කරන්න. එහෙම දෘෂ්ටියක් හදාගෙන තියෙන්නේ. දර්ශනේ මොක වුණත් කවන්නේ අපිට උනේ භාවනා කරලා සමාධියක් හදාගන්න. සමාධිය අනන්ත අප්‍රමාණයි. හැබැයි ආර්ය සමාධිය අනාදි සමාධි වෙන් කරගන්නේ අන්නේ දර්ශන මාත්‍රේ. ඔය ටික තේරුම් ගන්න. ඔන්න ඔය ටික. තේරුම් ගත්ත දවසට තෝරගත්ත දවසට අන්න අපි බලනවා එහෙමනම් හේතුඵල විසින් ලෝකය මෙහෙම වෙනවා. ඒ කියන්නේ ධර්මය ධර්මයේ විසින් පවත්වනවා. එහෙනම් අපි කල්පනා කරනවා මෙන්න මේ ධර්මයයි මමයි අතර තිබ්බ සම්බන්ධතාවය මොකද්ද? හේතුඵල ධර්මය අවබෝධයටපත් නොවන තාක්කල් අර මමත් එක්ක සම්බන්ධකම් පවත්නවද නැද්ද? පවත්නවා. එහෙනම් අපි තේරුම් ගමුකෝ. එහෙනම් අපිට හිතෙන්න පුළුවන් නිවන් දකින්න කවුරුත් නැත්තම් කාවද නිවන් දක්කන්නේ? එහෙනම් අපි තේරුම් ගන්න මේ විදිහට අවිද්‍යාව තියෙන තාක්කල් පංචස්කන්ධ ක්‍රියාවලිය මමෙක් වශයෙන් අරගෙන මමෙක් විද්‍යාමාන කරගෙන ඉන්නවා. විද්‍යාව දර්ශනය උනාට පස්සේ පංචස්කන්ධයේ යථාර්ථය දැක්කට පස්සේ අනර මම කියන සංඥාව සහ මුලින් දුර වෙනව නෙවෙයි. ඒ මම කියන සංඥාව දුරු කරගන්න මාර්ග ඥානය අවදි වෙනවා. ඒ ඥාන දර්ශනයටපත් වෙනවා. එදාට තේරෙනවා මොකද්ද? අවිද්‍යාවයි මම කිව්වේ. මම කොතනද අවිද්‍යාවෙන් කළේ? එහෙනම් නිවන් දැකී කවුද? අවිද්‍යාව දුරු කරනට විද්‍යාව පහළ වුණා. එහෙනම් කවුරුවත් නිවනට දක්කගෙන ගියා නෙවෙයි. අවිද්‍යාව දකින්නකොට අවිද්‍යාවේ යථාර්ථය ගැලවෙනකොට විද්‍යාවස පහළ වෙනකොට දැවෙන එක නිවෙනවා. කියන්නේ රාග ගිනි, ද්වේෂ ගිනි, මෝහ ගිනි වලින් ඇවිලුණා නම් ඒක නිවෙනවා. එහෙනම් අර විපාකයේ අபிසංකරණය වෙනකොට මොකද්ද දැවෙන්නේ? රාග ගින්නෙන්, ද්වේෂ ගින්නෙන්, මෝහ ගින්නෙන් දැවෙනවා. එහෙනම් අපි මේ ආස්වාද කියලා හොයාගෙන යන්නේ මොකද්ද? මනෝ. එහෙනම් ඒක පස්සේ ගිහිල්ලා අපිට ලැබෙන්නේ මොකක්ද? අන්න ගිනි ලැබෙනවා. ඒවා කැමැතිසේ පවත්වන්න බෑ. එනම් පවත්වන්න යන්නේ කැමැති විදිහට. කවුද මාරයා? මාර ධර්මතා. එනම් මාර ධර්මතා මාර ධර්මතා විසින් පාලනය වෙනවා නිසා අපිට කැමැති විදිහට පවත්වන්න බෑ. එනම් අවිද්‍යාවෙන් මමෙක් ඇතුළත් කරගෙන ආගන්තුකයා කවුද එහෙනම්? එහෙනම් මෙන්න මේ අවිද්‍යාවෙන් ගොඩනගා ගන්න මේ ධිට්ඨිය තමයි ආගන්තුකයා. එනම් මේ පංචස්කන්ධේ ක්‍රියාවලිය මම වශයෙන් දරා ගන්නකම් ආගන්තුකයා එනවද නැද්ද? ආගන්තුකයා ඉන්න තාක්කල් මොකද්ද වෙන්නේ? රාග දේශ මොහ වලින් කිලිටි වෙනවද නැද්ද? කිලිටි වෙනවා. එනම් අපි කල්පනා කරලා බලන්න ඕන. අන්නේ ආගන්තුකයා අයින් වෙන්න නම් විද්‍යාව දර්ශනය කරනවා. විද්‍යාව පහළ වෙනකොට අවිද්‍යාව දුර වෙනකොට අන ආගන්තුකයා ඉවත් වෙනවා. නිවන ස්පර්ශ වෙනවා. නිවන කියන්නේ නිවීම. එහෙම නැත්නම් වෙන කොහෙවත් ගිහලා අල්ලගත්ත තැනකම නෙවෙයි. අපි හිතුවා මොකද්ද? ආගන්තුකේන උකේහි උපකිලිටෙන උපකිලිටන් කොට මත අපි හිතුවේ මොකද්ද? පේනකොටම තිබ්බ එක හරි. ඒක මම විසින් කිලිටි කරන එහෙම නෙමෙයි. මම විසින් කිලිටි කරනවා කියන තාක්කල් අපි දෘෂ්ටියකට වැටලාද නැද්ද? දෘෂ්ටියක ඉන්නවා. එහෙනම් ඒක ඇත කියන දෘෂ්ටියට අදාළ. නෑ මේක හේතුඵල වශයෙන් ගොඩනැගෙනවා. ගොඩනැගෙන එකේ යථාර්ථය නොදකින තාක්කල් අවිද්‍යාවේ ඉන්න තාක්කල් පංචස්කන්ධය මමෙක් විදිහට අවිද්‍යාවෙන් ගන්නවා. එන අවිද්‍යාව විසීම මොකද්ද වෙන්නේ? සංඛාර ගොඩනගන. විද්‍යාව පහළ වෙනකොට අවිද්‍යාව යත්තේ වාසේස විරාග නිරෝධෝ වෙනවා. අන්න එදාට මෙන්න මේ උපකිරටි විචි ආගන්තුකය ඉවත් වෙනවා. අන්න එදාට නිබ්බාන ධාතුව පහළ වෙනවා. අන්න එදාට නිවන කියන්නේ මොකක්ද කියලා තේරෙනවා. නිවීම දැනෙනවා. දැවීමෙන් අයින් වෙනවා නිදහස් වෙනවා. අන්න ඒකයි කියන්නේ නොයලීමෙන් මිදීමෙන් නිදහස් වීමෙන් ලබන සුඛේ සහනය කියලා. ඒකටයි කිව්වේ ඒතං සන්තං ඒතං පනිතං යදිදං සබ්බ සංඛාර සමතෝ. එහෙනම් එතනදී සබ්බ සංඛාර සමතයක් වෙනවා. එහෙම නැත්නම් මේ ඒතං සන්තං ඒතං පනිතං කිව්වේ උස්සායෙන් බලෙන් පවත්වලා ලබාගත්ත පළවෙනි රූපතලයේ උප්පත්තිය පිණිස වෑයම් කළා සම්පත්තිය පිණිස අපි හැදුවා උත්සාහයෙන් බලෙන් යමක්. ඒක නෙමෙයි. එනම් මේ ආර්ය ශාසනයේ ධානාංග කියලා මොකන්ද කියන්නේ? පඨම ඥානං උපසම්පද්ද විහෙරති. ဒုတိ ය ඥානං උපසම්පද්ද විහෙරති. මේ විදිහට පෙන්නනවා. එනම් අපි බලන්න ඕනේ උපසම්පජ්ජ විහෙරති කිව්වේ මොකද්ද කියලා. මෙතන තේරුම් ගන්නවා. දැන් අපි මේ දහම් දර්ශනයටපත් වෙනවා. මෙන්න මේ දහම් දර්ශනයේ මුඛ්‍ය නිමිත කරගෙන ඉන්න මොහොතක් නැත්නම් ඒ මුඛ්‍ය නිමිතෙන් පරිබාහිර යමක් එනවා නම් ඒ සියල්ලම නිවනෙන් පරිබාහිරද නැද්ද? ඒ සියල්ලම නිවනෙන් පරිබාහිරයි. අපි හිතමු යම් කර්මස්ථානයක් ගන්නකොට මේ මුඛ්‍ය නිමිත වැටහිලා තිබ්බේ නැත්නම් එයා කර්මස්ථානයේ වාක්‍ය වශයෙන් කොච්චර කියවුවා. එයාගත්ති වැරදි නිමිත්තක් නම් මුඛ්‍ය නිමිත්ත විදිහට. එයාට වැඩෙන්නේ මොකද්ද? එයාට අනාර්ය සමාධි වැඩෙනවා. එයා ඒ නිසා යදිදා සබ්බ සංකාර සමතේ විච්ඡ දර්ශනේ එයාට නැහැ. ඒ නිසා එයා මොකද්ද කරන්නේ? අර මුඛ්‍ය නිමිත්ත කියලා තමන් ගත්ත රූප නිමිත්තක් හෝ අරූප නිමිත්තක් තුළ දිගින් දිගට පිහිටවගෙන යනකොට ලැබුණා යම් ප්‍රීතියක්. එයා හිතනවා මේ ප්‍රීතිය නිවනේ තියෙන ප්‍රීතිය කියලා. එයා හිතනවා ලැබුණා යම් සුඛයක්. මේ සුඛේ නිවනේ තියෙන සුඛය කියලා. ලැබුණා නම් හතරවෙනි ධ්‍යාන තලයේ පිහිටන්න හේතුකාරක වෙන හේතු සකස් වෙලා ඊට අදාළ සමාධිය උපේක්ෂා මට්ටම හිතනවා මේක නිවනේ තියෙන උපේක්ෂාව කියලා. මේක වැරදි. එතකොට ආර්ය ශාසනයේ ධානාංග කියන්නේ මොකක්ද? ඒක හතර ඉරියව්වෙන්ම ප්‍රගුණ කරන්න පුහුණු කරන්න පුළුවන්. ඒක මූලික වශයෙන් අපහසු නිසා කෙනෙක්ව මොකද්ද කරන්නේ? කෙනෙකුට කර්මස්ථානය දීලා බෙලවුවා පස්සේ ඒ දුටු නිවන් දාර්ශනේ යලි යලි මෙනෙහි කරන්න කර්මස්ථානයක් දෙනවා. එනම් දාර්ශන මාත්‍රිනේ ඇවිල්ලා තිබ්බ කෙනෙක් ගැන මම කියන්නේ. අන්න එයා සුදුසුයි මේ ධානාංගවලට. ආර්ය ධ්‍යාන. මොකක්ද එහෙනම් ආර්ය ධ්‍යාන? අර යථාර්ථය දකිමි. නොයලීමෙන් විදීමෙන් නිදහස් වීමෙන් ලබපු සාන්තිය සුඛය මොකක්ද කියන අත්දැකීම ලබපු කෙනා. යලි යලි යලි යලි ඒක මෙනෙහි කරනවා. පංච උපාදානස්කන්ධය ගොඩනැගෙන්න. අනුසේ තුලින් යලි යලි මතුවෙමි උඩට එන්න තිබුණා නම් යලි යලි රාග දේශ මොහ ගොඩනැගෙන්න හේතුවක් තිබුණා නම් ඒ හේතුව මොකද්ද කරන්නේ? ඒ හේතුව ඉවත් කරමි. කියන්නේ විද්‍යාව පහළ කරගනිමි. අර දර්ශනය තුල ඉන්නකොට එයාගේ කාම ලෝකෙන් හිත මිදිලා යනකොට රූපී තලයට අදාළ කරන ප්‍රීතිය සුඛයක් ආව කියලා හිතමු. එහෙනම් මේ ගොඩනැගිච්ච ප්‍රීතිය ගොඩනැගුණේ පංචස්කන්ධය ආරාමද නැද්ද? එහෙනම් මේකත් දැනුනේ මනෝ විඥාණයටද නැද්ද? එහෙනම් මේකත් මොකද්ද? සංකතයි පටිච්ච සමුප්පන්නයි. මේකත් අනිත්‍යයිද නැද්ද? මේක අනිත්‍යයි. එහෙනම් මෙයා ගියේ මේක ලබන්න බලාගෙනද? දැන් ආර්යෙක් දැන් මේ ධර්මයේ මෙනෙහි කලේ මුඛ්‍ය නිමිත්ත කරගත්ත ප්‍රීතිය ලැබීමද සුඛය ලැබීමද එහෙනම් ඒක ලැබුණයි කියලා එයාට ඇති වැඩක් නැහැ. එහෙනම් පඨමං ඥාන උපසම්පජ්ජ විහෙරති. ඉතින් මේක සිංහල තේරුම කොහොමද තියෙන්නේ? පරිවර්තන. පළමු දැහැනේ උපයා වාසය කළයි. උපදවා වාසය කළා. ඒ විදිහට තියෙනවා. එහෙනම් මේක ඊටහා ගැඹුරුයි. උප සම්පජ්ජ විහෙරති. එහෙනම් මෙතන තේරුම් ගන්න ඕන පටමන් කියලා කියන්නේ ප්‍රථම භූමියේ. ඥානං කියලා කියන්නේ දවා හරිනවා. ඒතර උපසම්පජ්ජ කියන්නේ මොකද්ද? උපාදානය වෙන්න තිබුණා නම් මේ සම්නෙක්ක බැඳිලා එකතු වෙලා අන්න ඒක දැනගෙන අඳුනගෙන ඒක සම්පහදාගෙන අජ්ජ කියන්නේ අභ්‍යන්තරේ. ඒ කියන්නේ මේ දැකපු දර්ශනීය දැකලා අන්නේ රතියෙන් වෙන් වෙනවා විහෙරෙති. එහෙනම් මේක මේ වාක්‍ය කාරණේම ගලපලා තේරුම් අරගෙන ගන්න ඕන. පළමු ප්‍රථම භූමියේ නවතින්න. එහෙම නැත්නම් මේක රමණය කරන්න රතිය කියන්නේ මෙන්න මේක රති කරන්න. හේතුකාරක වන්නා වූ හේතු ටිකක් ගොඩ නැගුණා නම් ඒක දැනගෙන එතන වැදෙන්නේ හේතුකාරක විච්ච හේතුව හඳුනගෙන පහදගෙන මෙන්න මේක දවා හරිමින් යන්න. ඒක තමයි මේ විග්‍රහ එතකොට යනකොට දෙවිනි තලයට අදාළ ලක්ෂණ පහළ වෙන්න පුළුවන්. ඉතින් වැඩක් අපිට දැන් අපි බලන් යන්නේ ඒකද? එහෙනම් ආර්ය ශාසනයේ ධ්‍යාන කියන්නේ මෙන්න මේ වැදෙන්න තිබුණු ස්වභාවයන් දවමින් යන්නේ. අනාරි සාසනයේ ධ්‍යාන කියලා කියන්නේ මේ ස්වභාවයෙන් බලාපොරොත්තු යන්නේ ඊට පස්සේ හතරවෙනි ධ්‍යාන කියන්නේ හතරවෙනි බ්‍රහ්මතලය අනාර්ය සාසනය. ඊට පස්සේ මෙන්න මේ තලය මොකක්ද? මේ උපේක්ෂා සාගත මෝහය. මෙන්න මෙතන ඉඳලා යමෙක් හිතනවා නම් මෙන්න මේ නිගමනයට ආවම තමයි හිතන්නේ අන පළවෙනියටම දැක්ක හිත පෙබාසරව දින උපේක්ෂාව. මේක කිලිටි කර කර කිලිටි කර කර පල්ලෙහාම තලයට ඇදගෙන වැටුණා කාමභූමියට ආවා කියලා. එහෙම එකක් නෑ. එහෙනම් අර තිබ්බ தත්ත්වෙට ගෙනියනවා කියලා හිතාගෙන අර හිටපු මෝහයටම ගෙනියන වැඩ පිළිවෙලා. නම් එහෙම එකක් නෙමෙයි බුද්ධ ශාසනය පෙන්නන්නේ. එහෙනම් පළවෙනි දැහැන සම්මා සමාධිය කියලා මේ හතරවෙනි දැහැන චතුර්ථ ධානය සම්මා සමාධිය කියලා නෙමෙයි විග්‍රහ කරන්නේ. සිංහල තේරුමේ එහෙමයි පෙන්නන්නේ. එනම් අර හතරවෙනි තලයේ උපේක්ෂා මට්ටමේ බැඳෙන්න අදාළ කරන හේතු ටිකක් සකස් වෙලා ආවනම් මෙන්න මේ ටිකත් අඳුනගෙන මේකේ රතියෙන් වෙන් වෙලා දවා හැරියම ලැබෙන සමාධියක් තියෙනවා අන්න ඵල සමාපatti කියලා මේකට කියනවා. මෙන්න මේ අවස්ථාව තමයි සම්මා සමාධිය පූර්ණයි කියලා කියන්නේ. හැබැයි සම්මා සමාධිය පූර්ණ කරන්න සෝතාපන්න ඵල සමාපත්තිය තියෙනවන ඒ ඵල සමාපත්තියට සමවදී නැත්තම් ඒ ඵල සමාපත්තිය නැත්තම් මොකද වෙන්නේ නිවන විදිහට ගන්න අර අනාර්ය දැහැන් ටික එහෙනම් ලෝකෝත්තර අර්ථයේ ධ්‍යාන කිරීම ආර්ය විනේ ධ්‍යාන කියප එක අනාර්ය සාධනේ ධ්‍යාන අංග කියප එක දෙක දෙක මෙන්න මේ ටික තේරුම් ගත්තා නම් මේ ටික සුද්ධ වුණා නම් ගැටලු निराකරණය වෙනවා. නැත්තම් මොකද වෙන්නේ? අන මම ඇත කියන දෘෂ්ටියේ හෝ මම නැත කියන දෘෂ්ටියට බැහැගත්තාම මගේ හිත තමයි මම කිලිටි කලේ මගේ හිත තුල නිවන තියෙනවා කියලා හරි. ඉතින් මේක මම කියන්නේ මෙතන ඉන්න පිළිස් මෙන්න මේ දෘෂ්ටිවල ඉන්න නිසා. ඉතින් මෙන්න මේ කාරණාව නුවණින් විමර්ශනය කරගන්න. අපි කලේ අර ත්‍රිපිටකයේ දෙන සිංහල පැත්ත ගිරවා වගේ කියවුවා. ඒ කියවලා මොකද්ද කළේ? ඒකේ තියෙන අර්ථකථනය ගත්තා. එහෙනම් මේ නිරුද්ධි ඥාන කියන එක කටපාඩම් කරලා පද බෙදලා පදේ ලියාගෙන කඩ කඩ කඩ කඩ වේද වෙලා තටම තටම එදා හෙට බණ කියන්නේ තියනවා අද ඒ පදේ රැයට ඉදි වෙනකන් ඉදි මරාගෙන දෙකට තුනට කඩලා බලලා නිරුද්ධියක් අරගෙන කියන එක නෙවෙයි නිරුද්ධි ඥාන කියලා කියන්නේ. ඒකට හේතුව එහෙම නිරුද්ධි හදනවා ගොඩක් අය. ඇයි ඒ හදන්නේ? හදලා බලනවා කොහොම හරි තමන්ගේ මතයට ගැළපෙන නිරුත්තියක් ගන්න ඉන්නේ නැහැ. එහෙම ගන්න බෑ. මොකද මේ නිරුත්ති කියන එක ඒ දහම් මැද පහළ වුණාම ඊට අදාළව ඇදිලා එන එකක්. ඒක කෙනාගේ කෙනාගේ නිරුත්ති ඥානයේ හැටියට එන පදේ නිරුත්ති කැඩිල්ල එක හා සමාන වෙන්නේ නැහැ. ඒක විවිධත්වයක් ගන්න හැබැයි අර්ථය වෙනස් වෙන්නේ නැහැ. අර්ථය දුටු නිවන මුඛ්‍ය නිමිත්තමයි. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන. ආර්ය සාසනයේ ධානයයි අනාර්ය සාසනයේ ධානංගයි කියන එක මේ විදිහට තෝරගන්න. මේ විදිහට තේරුම් ගන්න. එහෙනම් අපි කරන්න ඕන පංචස්කන්ධය දුරු කරන එකද, නිරෝධ කරන එකද? මේ කාටවත් කරන්න පුළුවන්ද මේක? පංචස්කන්ධය දකින්නවත් හම්බ වෙන්නේ නැහැ. ඒක මොකද වෙන්නේ හේතුඵල වශයෙන් ගොඩ නැගෙනවා හේතුන් පටිච්ච සම්භූතා. ඒ හේතු නැතිවීමෙන් නැති වෙනවා. අපි ඒකේ අසාර්ථය දන්නේ නැතිව අවිද්‍යාව ඉන්න නිසා මොකද වෙන්නේ? විද්‍යාව දැල්සෙලි වෙච්ච නැති නිසා අවිද්‍යාව පත්‍ය සංඛාර ගොඩ නැගෙනවා. ගොඩ නගනවා කියන්නත් බෑ. හරියට ගත්තොත් විද්‍යාව තුළ නැති කොට ගොඩ නැගෙනවා. විද්‍යාව පහළ වුණාම ගොඩ නැගීම නිරෝධ වෙනවා. එනම් අවිද්‍යාවත්ය අශේෂ විරාග නිරෝධ සංඛාර නිරෝධ. එනම් බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කවුරු හරි ඇහුවොත් අවිද්‍යාව කාගේද කියලා. තණ්හාව කාගේද කියලා. සංකාරේ කාගේද කියලා. උපාදානේ කාගේද කියලා. උන්වහන්සේ ඇත නැත කියලා අන්ත දෙකක් පාවිච්චි කරනවා. නෑ ඒක එහෙම ගන්න සුදුසු නැහැ කියනවා. එසා අවිද්‍යාව කුම සංකාර කුම ප්‍රත්‍ය කරගෙන පවතිනවා. විඥාන කුමක් ප්‍රත්‍ය කරගෙන පවතිනවාද කියලා ගන්න එක සුදුසුයි කියලා. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ. අවිද්‍යාව කුමක් ප්‍රත්‍ය කරගෙන පවතිනවාද අවදාන වශයෙන්. අසත්පුරුෂ සේවනයේ ඇසුරු කරගෙන පවතිනවා. එහෙම නැත්නම් විද්‍යාව පහළ නොවීම ඇසුරු කරගෙන පවතිනවා. නම් කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධාම්ම ශ්‍රවණයෙන් මොකද වෙන්නේ? අවිද්‍යාව අඳුර බිඳින විද්‍යා ඇස පහළ වෙනවා. දැන් අපි මෙතන මොකද්ද කියලා අග උන්ල පටලවගෙන අර ඇත නැත කියන දී අන්තවලට වැටිලා මේක විග්‍රහ කරගන්න ගිහිල්ලා වැරදුනා. හැබැයි අපි තේරුම් ගන්න ඕන මේක මේ ධර්මයේ දේශනා කරපු මතු කරපු උත්මයන්ට වැරදිලා නෙවෙයි. අර පෘථජන ගෝත්‍රයේ ඉන්න මිනිස් ඉන්න මට්ටම් වලින් ධර්මයේ දේශනා කර කර ගැඹුරට ආපු විග්‍රහයක් තියෙනවා. හැබැයි ඒවා අපි තේරුම් ගත්තේ නැති නිසා, තෝරගත්තේ නැති නිසා අපි දෘෂ්ටි හදාගෙන දෘෂ්ටි වල නැවතුණා. ඒකේ ඒ උත්තරයන්ගේ වැරදි අඩුපාඩු නෙවෙයි. එහෙම හිතනවා නම් ඒක වැරද්දක් අපි ළඟ තියෙන. එනිසා අපි තේරුම් ගන්න ඕන. මේකට දෝෂය මොකද්ද? අවිද්‍යාවම තමයි. එහෙනම් අපි අවිද්‍යාවෙන් ගත නිගමන තුල හිටපු නිසා විද්‍යාව ඇද පහල කරගන්න බැරි වුණා. මේකයි හේතුව. එදා මෙන්න මේ ටිකයි අපි තේරුම් ගන්න ඕන තෝරගන්න අවශ්‍ය කරන්නේ. ඉතින් නැවත නැවත 10000 වතාවක් හරි. ඒක ශ්‍රවණය කරගෙන තියෙන ගැටලු කාරණා දිනනවා නම් පෞද්ගලිකව හරි මුණ ගැහිලා. ඒ කාරණා විග්‍රහ කරගෙන විතර කරගෙන එතනින් පස්සේ මේ මඟ පිරිසිදු කරගෙන එහෙම නැත්නම් මේකේ මොකක් හරි වැරද්දක් තියෙනවා නම් ඒ වැරද්ද පෙන්වලා දීලා හරි මඟ පෙන්වලා දීලා. එහෙමනේ වැරද්දක් තියනවා නම් නේද? ඒ වැරද්ද පෙන්වන ගමන් හරි එකක් පෙන්වන්න ඕන. ඒක හැබැයි ධර්මයේද විනයේද සැසඳෙන්න ඕන. ඒක අර අන්තවාදී වෙන්න බෑ. එන අන්නේ විදිහට එකක් පෙන්වලා දීලා. හරි එක මේකයි කියලා එකක් පහදලා විග්‍රහ කරලා දීලා. අන වැරද්දක් පෙන්වනවා නම් යමෙක් ඒක බොහොම ඥානාන්විතයි ප්‍රඥාවන්තයි හේතු සහිතද සම්මාස දැන් මේ හතරවෙනි අනුවේ භූමියට ආවට පස්සේ මේක හැවුවොත් මොකද වෙන්නේ මේ බණට හැවුවොත් හරි එහෙම හිතමුකෝ අපි කල්පනා කරලා බලමු දැන් හතරවෙනි අනාර්ය දැහැන උපදවගෙන වාසය කරපු පිරිස ලෞතර බුදු පියාණන් වහන්සේගේ කාලෙදී හිටියා ඔව් එතකොට හැබැයි මේ දහම් පරියාය වැටහුණා. තමන් හිටිය අවිද්‍යාවක කියලා තේරුණා. ඥාන ගෝචර වුණා. ඉතින් ඒක ගැටලුවක් නැහැ. ඒ වඩපු සමාධියත් මේකට උපකාරයක් වෙනවා. වරදක් නැහැ. හැබැයි වරද වෙන්නේ අර තමන් දෘෂ්ටිගත වෙනවා. අර අනාර්ය දැහැන ආර්ය දැහැනක් විදිහට අල්ලගෙන තමන් මාර්ගඵලලාභී විදිහට හිතාගෙන දෘෂ්ටිගත වීමයි වැරද්ද. එහෙම නැත්නම් කවදා හරි අනන්ත සංසාරේ මොකක් හරි හිත සමාධියක් ලැබුවා නම් ඒක නිවනට උපකාරයි. උපකාරක ධර්මයක් බවට පත් වෙනවා. ඒ නිසා එහෙම සමාධියක් තිබුණයි කියලා, එහෙම ධ්‍යානක් වැඩිලා තිබුණයි කියලා ඒක මේ ධර්ම වැටෙනකොට ගෝචර වෙනකොට තමන් හිතිය දැන තමන්ට වැටෙනවා නම් තේරෙනවා නම් ඒක කිසි ගැටලුවක් නෑ. ඒක නිවනට බාධාවක් බාධකයක් වෙන්නේ නැහැ. මොකද ඒක තවත් ශක්තිමත් කරගෙන ඉස්සරහට යන්න ඒකම උපකාරයක් ඒකම කමඨහනක් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒක ගැටලුවක් නැහැ. දර්ශන භූමියට පැමිණෙන ස්ථීරවම දර්ශන භූමියටම පැමිණෙන්න ඕන කියලා ඒක එහෙම නැහැ නේ හතරවෙනි දවසේ ඉන්නවා නම් මේක අහලා හරි බණ ටික අහුවට පස්සේ ආයෙත් අර වරදින් වරද කරගෙන යන්න පුළුවන් දෘෂ්ටිගත නොවි හිටියොත්. ඔව් එහෙම පුළුවන්. දැන් වෙලා තියෙන්නේ අපි හිතමුකෝ ඇත්තටම ඔක්කොමලා නිවන් දකින්න මහා වීර්යයෙන් එන්නේ නේද සාසනෙට. එන්න මොකටවත් නෙවෙයි මේ ධර්මය අහන්නේ ඔක්කොම කරන්නේ මේ කැපකිරීම කරන්නේ සියල්ල කරන්නේ නිවන් දකින්න. එතකොට ඒ නිවන් දකින්නේ ඇවිල්ලා. අපි හිතමුකෝ අපි එවැනි තැනක දෘෂ්ටිගත වෙලා ඉඳලා දෘෂ්ටිය තේරිලා. ඒක අපි නිහතමානීව තේරුම් ගන්නවා නම් තෝර ගන්නවා. එතනින් එහාට ඒක ගැටලුවක් ගැටලුවක් නෑ. හැබැයි අපි ඒක තෝරගන්නේ නැතුව එතනම දෘෂ්ටිගත වෙලා හිටියොත් මොකද වෙන්නේ? යන්නේ අපරාධය. ඒකයි වෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි එතකොට මේ මාර්ගඵල ලබන්න කරුණ ස්වාමීන් වහන්සේ අනුදැන වදාන කර්මස්ථානය මොකක්ද කියලා පැහැදිලි කරගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. මාර්ගඵල ලබන්න කර්මස්ථානයක් වැඩිය යුතුයි කියලා බුද්ධ දේශනාවේ නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන දසනේන සම්පන්නයි කියන එක ලැබෙන්නේ කල්යාණ මිත්‍රයෙක්ගෙන් සද්ධාර්මය අහලා ඒ තුලින් තමන් දරසන භූමියටපත් වෙනවා. එතකොට ඒ තමන් දුටු නිවනක් තියෙනවා. ඒ දුටු නිවන තමයි කර්මස්ථානය. එතකොට ඒ අවිද්‍යාව දුරු කරන විද්‍යාවත පහල කරන ඒ දරසන භූමියයි කර්මස්ථානය. අන්න ඒක යලි යලි සිහිපත් කරලා නිවන් මාගේ ඉදිරියට වඩන්නයි අර වාක්‍ය වශයෙන් කර්මස්ථානයක් දෙන්නේ. ඒ ගන්න කර්මස්ථානයේ තුලින් අපිට නැගෙන්න ඕනේ දර්ශනවා. ඉතින් මුඛ්‍ය නිමිත්ත ගත මිසක් අපි කර්මස්ථානයක් වඩාගෙන ගිහිල්ලා සෝතාපන්න ඵලයටපත් වෙනවා කියලා බුද්ධ ශාසනය නැහැ. බුද්ධ ශාසනය පෙන්වන්නේ සෝතාපන්න ඵලය කියන එක දසනේන සම්පන්නෙන් ලැබෙනවා. ඒක දර්ශන භූමියටපත් වුණාට පස්සේ තමන්ට තියෙනවා නම් දුටු නිවන අන්නේ ලැබපු දර්ශනය තමයි දුටු නිවන. ඒකම තමයි නිවන් මාර්ග ඉදිරියට යන කර්මත්තා. ඒක ලැබුණ ලබන්නේ නැතිව අපි කොයිතරම් කර්මත්තානයක් කී කී හිටියත් ඒ දැකපු නැති දර්ශනයකට අපිට යන්න බෑ. එතකොට මේ කර්මත්තානය කොච්චර කියෙව්වත් අපිට දර්ශනීය වෙන්නේ අපි ළඟ තියෙන දෘෂ්ටිය. අපි ළඟ තියෙන යම් දර්ශනයක්. ඒ දර්ශනයට අනුරූපීවයි අපේ මග වැඩේ. එතකොට නිවන් මග කියන එක අර කල්යාණ මිත්‍රයේ තුලින්ම සද්ධාම ශ්‍රවණයෙන් ලැබිලා දුක් නිවන් ඇත්තේ කොටයි ආර්ය කර්මත්තාලයක් වඩන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. ඉතින් ඒ ලබන නිවන දකින්න දර්ශනයම තමයි කර්මත්තානි වලටපත් වෙන්නේ. ඒපත් වෙනකොට එතනින් එහාට යන හිත සමාධි නැగిලා එනකොට රූපී තලවල ලක්ෂණ පහළ වෙන්න පුළුවන්. හැබැයි දුක් නිවනයි රූපී තලය කියන්නේ දෙක දෙකක් බව යා අඳුනගන්න. ඒ නිසා ඒ ඒ ස්වභාවයන් දවා හරින්න පුළුවන් දර්ශන භූමියක් යාට තියෙනවා. දවා හරින්න පුළුවන් කියන්නේ නිවන් දර්ශනය තුල ඉන්නකොට මුඛ්‍ය නිමිත්ත ඒක නම් අනිත් එකක්වත් එයාට වැඩක් නැහැ. මොකද එතනින් පරිබාහිර යමක් තියනවා නම් ඒ ඔක්කොම අනිත්‍යයි දුක්ඛයි අනත්තයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ එතකොට මුඛ්‍ය ගෞරවනීය ස්වාමීන් වහන්සේ එතකොට මුඛ්‍ය නිමිත්ත තියෙන කෙනෙකුට මේ ওই විදියට අපේ මාර්ගේ වඩනකොට එයාගේ ජීවිතය ගත කරන්න හැකියාවක් නැහැ ස්වාමීන් වහන්සේ. ගිහි ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඇයි මේ මේ කියන්නේ හැමදේම මේ සමාජයේ ගත වෙලා තියෙන්නේ අවිද්‍යාව කරන නිසා එයා ඒ රැල්ලට යන්නේ ගරු නිසා. ඔව් වැඩි හරියක් කියන්නේ අවිද්‍යාවට. හැබැයි එයා දැකපු නිවන පිළිහෙන්නේ නැහැ. එයා ලැබුවා නම් නිවන. එයාගේ නිවන නැවත පිළිහෙන්නේ නැහැ. ඒක එතනින් එහාට වැඩෙන එකේ ප්‍රමාදය සිද්ධ වෙනවා. ඒ කියන්නේ එයාට ප්‍රතිરૂප දේශවාසයක් එතනින් යාට ලැබුණ නැත්තම් එයාට ලබා ගන්න හැකියාවක් තිබුණේ නැත්තම් ඒ නිවන් මාර්ග පූර්ණ කරන්න යන කාලය ප්‍රමාද වීමක් වෙනවා මිසක ලැබපු දර්ශන මාර්ගය නැවත කවදාකවත් ඉරියෙන්නේ නැහැ. මොකද එයාට දුටු නිවනක් තියෙන නිසා දර්ශන භූමියට පත්විච්ච නිසා ඒකේ පිරීමක් වෙන්නේ නැහැ. එයාට පුළුවන් වුණා අර ඔය කර්මත්තාවේම අරගෙන ඒක අර හතර ඉරියාවෙන් පුරුදු කරන්න පුහුණු කරන්න. අත්වලක් වශයෙන් තමයි අර කර්මස්ථානේ අරගෙන නිතර නිතර නිතර නිතර ප්‍රගුණ කරන්නේ. ඒක එයාට ඒ ගිහිගෙදර තියෙන බාධක ටික දුර වෙලා එයාට අවශ්‍ය කරන මඟ පහළ වෙන්න අදාළ හේතු සම්පatti සකස් වෙන්න ඒක හේතුවක් වෙනවා. ඒක උපකාරක ධර්මයක් වෙනවා. ඉතින් අර වැඩේ තියෙන්නේ අර එදා ලෞතුරා බුද්ධ කාලේ ගතට පස්සේ එදා ලෞතුරා බුදුන් වහන්සේ පහළ වෙනකොට කාලයේ දීපයේ දේශයේ කුලයේ මව් කියලා ඔක්කොම බලන්නේ හේතුව. එවැනි පරිසරයකුත් තියෙනවා. ඒතකොට එදා දවසේ ගතට පස්සේ වැඩිම පිරිසක් බහුතරය තමගේ එදිනදා ජීවිත ගත කළේ නිවන් මාර්ග මුඛ්‍ය නිමිත කරගෙන. එවැනි පරිසරයක එළියට වැස්සා. ඇසුරු කරත් ඇසුරු කරන්න ලැබෙන්නේ නිවන් මාර්ග වඩන පිළිස්. නිවනටම නැමිච්ච පිරිස්. අද ඒකේ අනුපැත්ත. අද ඒක නිසා ඒකේ බාධා තියෙනවා. එදා අපි ගත්තොත් එහෙම එදා හිටපු මිනිස්සු ගේ බලන්නක ගෙවල් වල ෆවුන්ඩේෂන් එකක්වත් තියනවා නෑ. ෆවුන්ඩේෂන් එකක්වත් නෑ. ඒ ගෙවල් වල මොකක්වත් නෑ. හැබැයි වේර විහාරස්ථාන වල නටබුන් ටිකක් ඉතුරු වෙලා තියෙනවා. පරණ මිනිසුන්ගේ. එතකොට මේ මිනිසුන්ගේ ජීවිත ගත කරලා තියෙන්නේ මේ මුඛ්‍ය නිමිත නිවන කරගෙන ප්‍රත්‍යක්ෂා ඥාන උපදවගෙන කටයුතු කරනවා. එයා එදිනදා ජීවිතේ ගත කරන්න කය පවත් ගන්න මොකක් හරි වහලක් අටවගෙන. එදිනදා කෑමට බීමට යමක් හොයාගෙන. බොහොම සරල අසනීපයක් හැදුනොත් ඒකට ප්‍රතිකාරයක් ගන්න ක්‍රමයක් තියාගෙන. නිතර මොකද්ද කලේ? ආර්ය ආර්යව ඇසුරු කරගෙන. ආර්ය මඟ වඩමින් කටයුතු කරනවා. එතකොට එවැනි පරිසරය බොහොම ශාස්ත්‍රීය පරිසරයක්. එතකොට මේ හාල් කියනවා ගොඩ හැදෙනවා. නිදි කරත් හැදෙනවා. කිසි කරදරයක් බාධාවක් නැහැ. එතකොට චීවර පින්නපාත තේනාදන ගිලම්පරින් ගිහියන්ට යැපෙන්න පුළුවන් වාතාවරණය සමාජ රටාව පරිසරයක් තිබුණා. ඉතින් ඉදිරියට ඉතින් මේ සාසනේ බබලගෙන යනකොට යලි එවැනි කාලයක් පහළ වෙනවා. එතකන් ඉතින් මුල් කාල සීමාව තුළ ඉතින් මේකට අර අවශ්‍ය කරන පරිසරය සකස් වීම බොහොම අඩුයි ටිකක් අපහසුයි. අපහසුයෙන් තමයි කරන්නේ. ඉතින් අපි හිතමුකෝ දැන් එතකොට ඔය මාර පාක්ෂික බලවේග කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි ගොඩක් ක්ලේශ මාර තමයි මුලින්ම බලපෑම් කරන්නේ. එතකොට ක්ලේශ මාර වලින් එහාට ගිහිල්ලා ස්කන්ධ මාරයාගේ බලපෑම එන්න නම් කාමරාග පිටික දුරු කරගත මට්ටමකට යන්නේ. ඉතින් මේ මාර බලපෑම් කියලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි අපි හිතමු යම්කිසි පුරුෂයෙක් ගම මාර්ගයක් දිගේ ඉදිරියට යනවා. ඒ මාර්ගයේ දිහා ඉදිරියට යනකොට පොළු 100ක් තියාගෙන ගහනවා කියන. පොළු 100ක් තියාගෙන 100 දිනක වට වෙලා ගහනවා. තනියෙන් යනකොට ඒ 100ම වදින්නේ කාටද? එක්කෙනෙකුට වදිනවා. 100ක් යනකොට මෙදිලා යනවා. 200ක් යනකොට තව මෙදිනවා. 1000 2000ක් යනකොට තමයි වදින්නේම නැතුව ලේසියෙන් යනවා. අන්න ඒකයි මූලික වශයෙන් නැවත සාසනයක් ආරම්භ වෙලා යටවිච්ච සාසනයේ බබලලා ආර්යවරු උඩට එන්න ගියාම බාධා වැඩි. මොකද තනියෙන් උඩට යන්න බැරි නිසා අර ඔක්කොම එකම වෙලා. ඒ මග පුරුදු පුහුණු කරගෙන ප්‍රගුණ කරගෙන යන්න අවශ්‍ය නිසා තමයි අර උපක්‍රමයක් වශයෙන් අර කර්මස්ථාන ටික උන්වහන්සේ පෙන්වලා දුන්නේ. ඒ පෙන්වලා දීපු කර්මස්ථාන මුලදීම වැරදි ක්‍රමයකට එතනින් පස්සේ උන්වහන්සේ බලාපොරොත්තු වෙන විදිහට උන්වහන්සේට කරගන්න බැරි වුණා. ඉතින් එතනින් පස්සේ ඒක ගියේ වැරදි පැත්තට. ඒ වුණාද කියන වැරද්දක් නෙමෙයි. එතන වැරද්ද උනේ ඒ දීපු කර්මස්ථානේ අර දුටු නිවන් නැති පිළිස් අරන් මේක වැඩුවට පස්සේ තමන්ගේ තියෙන දෘෂ්ටියෙන් තමන්ට ධානත් වැඩෙනවා. හැබැයි ඒව අනාවි දෙහැ. එතකොට එයා කනස්සල්ලටපත් වෙනවා අනේ මට කලින් නම් එලියක් වෙනුණා දැන් නම් පේන්නේ නැහැ. එතකොට බලන්න ඕන මුඛයේ නිමිත්ත තිබිලා තියෙන මොකද්ද යාළුවා? එයාගේ මුඛයේ නිමිත්ත තිබිලා තියෙන වෙන එකක්. එළිය බලන්න. එහෙම නැත්නම් ප්‍රීතිය ලබන්න. සුඛය ලබන්න. ඉතින් මුඛ්‍ය නිමිත නිවන ධානය යනකොට ප්‍රීතිය ලැබුණත් සුඛය ලැබුණත් එයාට එකයි. නේදත් එකයි. ධර්ම ශ්‍රවණය කරන මොහොතකදී යාගේ ඉදිරි මාර්ගඵල පුණ්‍ය වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට නැගීච්ච චිත්ත සමාධියක් තියෙනවා. ඒක ස්ථිර නැහැ. ආර්ය. ඒක ස්ථිරයි නම් ලැබිච්ච ඵලයට පත්වනකොට ලැබිච්ච ධානය ඉතිර එකක් නම් ඒ ලැබිච්ච සමාධිය. නැවත මනුස්ස ලෝකෙ උපත්ති ලබන්න බෑ ඥාතිසෝතාපට්ටි විදිහට. දිව්‍ය තලය යන්නත් බෑ. ඇයි නම් බ්‍රහ්ම ලෝකෙම යන්න වෙනවා. ලැබපු ධානය ස්ථිරයි. ඒ මේකේ ස්ථිර බවකුත් නැහැ. ඉතින් ඒකත් ඒ විදිහට වටහා ගන්න. නිවන් මාර්ග වඩන්න බැරි නෑ වඩන්න අපහසුයි. ඒකට සුදුසු පරිසරය නැති නිසා. හැබැයි ලැබපු ඵලයක් තියනවා ලඝු දර්ශනයක් තියනවා නම් ඒක එතනින් පල්ලෑට පිළිහෙන්නේ නැහැ. එයා නියත සම්බෝධි පරායනයටපත් වෙනවා. ඉතින් මේකට හේතුව අර මූලික පරිසරය සකස් වෙනකම් මුල ටික ඉතින් කොහොමද අමාරුයි තමයි. මුඛ්‍ය පරමාර්ථය තියෙනවා නම් එතුමා මේ අනිවාර්යයෙන්ම නිවන සාක්ෂාත් කරගන්න ඕනේ අපි හැමෝම. ඔව් නිවනට යනවා. කවදාකවත් ආයෙත් පාරකට වැටෙන්නේ නැහැ. මගේ වරදින් නෑ පාරමිතාවල ගැටලොක් ඉන්නෙත් නෑ නේද? ඒ වෙන්නේ නෑ. ඉතින් කොහොමද දවසින් දවස හරි ඒ පැත්තට යනවා මිසක් අය ආපස්සට යන්නේ නෑ උඩුගම් බලාගෙන හැරුණාට පස්සේ ආය නැවත පහළට යන්නේ නෑ. ওই ගැටලුව අපිට එන්නේ අර හේතුඵල වශයෙන් නොදෙක අපි පුජ්‍යලයාගෙදී බය ඇති කරගන්නවා. හැබැයි මේ ධර්මයේ දකින්න දකින්න අපේ බය දුර වෙනවා. බය දුර වෙන්න ඕන ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් දාම මැද පහදින්න පහදින්න බය දුරු වෙනවා. ඊට පස්සේ මේක මෙයා හතර ඉරියාවේ පුරුදු වෙනකොට ප්‍රගුණ වෙනකොට ඒක සාමාන්‍යකරණය වෙලා කාලයත් එක්ක එයාට මගනුවන වැඩෙන්න පටන් ගන්නවා. ඒකට අර කර්මස්ථානයකුත් උපකාර කරගන්න එක දැනගෙනම කරන්න ඕන වැඩ. ඉතින් අර මුඛ්‍ය නිමිත්ත හරියට පැහැදිලි නැතිව අපි වෙන තැනක දුට්ටි ගත වෙලා එහෙම ගත්තොත් තමයි ගොඩක් දුරට ගැටලු මතුවෙන්නේ එහෙම වුණොත් ඉතින් මග වරදිනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් මේ ධර්මය අවබෝධ කරගන්නත් යම්කිසි සමාධියක් තියෙන්න ඕනේ සමාධියක් තියෙන්න ඕනේ හිත සමාධිය ගොඩනගලා තමයි මේක අවබෝධයටපත් වෙන්නේ හැබැයි මම කිව්වේ ලින් කටෙන් ගොඩ එන්නේ ඉඳ වටේ තියෙන මුල් කෑලි ගල් කෑලි අල්ලගෙන තමයි ගොඩට නගින්නේ හැබැයි වටින නිසාද අල්ලන්නේ සාර නිසාද අල්ලන්නේ මම ගොඩ එන්න ඕන නිසා හැබැයි ඒක වටිනවා කියලා. ඒක බදාගෙන හිටියොත් මොකද වෙන්නේ? අර මුල අල්ලගෙන ඒක පුරුල් වෙලා ආය ගලවගෙන ආය හිටපු තැනට වැටෙනවා. එහෙනම් අපි බලන්න ඕන අර ගොඩෙන් ලින් කඩෙන් ගොඩෙන් ලින් කඩක් තියෙනවා කියලා දැක්කේ නැත්නම් මොකද වෙන්නේ? අර මඩේ එල්ලිලා අර මඩේ හිටපු මිනිහා එල්ලිලා අර මුල ගෙල්ලුනාම ඒකත් සැපයි. ඊට පස්සේ මොකද්ද කරන්නේ? මේක තමයි සැපේ. මේක තමයි නිවන කියලා එතන නවතින්න හදනවා. එයා දුටු නිවන් නැති නිසා. මේ දුටු නිවන්ට පත්‍ත්‍ජ කෙනෙක් දන්නා මේකේ ඉඳලා හිටියට හරයක් සාරයක් නැති කිච්චිය. අර ලින්ක් අඩේ ගොඩේ තමයි බලන්නේ. අතිගන්නේ ස්වාමීන් වහන්සේ අපි පාරේ ගමනක් යනකොට අන්න පිනාගෙන යන ඇහැ ඇහැ පිනාගෙන යන රූපයක් හෝ සද්දයක් කරලා තියෙනවා. එතනදී අපි දර්ශනේ අපි දර්ශනේ ඒක අපි දර්ශනයෙන් ප්‍රහාණය කරන්නේ කොහොමද? එතනදී අපි දුක්ඛ සත්‍ය, දුක්ඛ ආර්ය සත්‍ය දකින්නේ කොහොමද? දුක්ඛ සමුදය සත්‍ය දකින්නේ කොහොමද කියලා අපි ඒක නුවණින් විමසන්නේ කොහොමද? ඒ වගේම අපි ඒක ගැන අනේ ඒක හිත හිතාගෙන අනේ දැන් මාව මරනොත් එහෙම මම අපාගත වෙනවනේ මේ මේ අකුසල සිතන් දැන් තියෙන කියලා ඒක බයසක් ඇති වෙනවා. මේක ප්‍රහාණය කරලා දර්ශනය කරලා මේ තථාගතයන් වහන්සේගේ ප්‍රථම භූමියට පැමිණෙන ක්‍රමය කොහොමද? අධිගෞරවනීය ස්වාමීන් වහන්සේ මහා ඔබ වහන්සේ කරුණාවෙන් ඒක නැවත නැවත හිතේ ඇතිවන වේදනාව අපි කාලෙන් දකින්න ඇහැට දකින්න රූපයක් තියෙනවා. කාලෙන් දකින්න සත්‍යයක් තියෙනවා. දකින්නකොට කායයේ උලං ගන්නවා වගේ ඒ වේදනයි ඉලිපිලා යනවා. ඉලිපිලා ආයෙ තව ටිකකින් ඒක ආයෙ උලං දැස්සවෙන්නේ නැතුව යනවා. අන්න ඒක මේක ප්‍රහාණය කරගන්න කොහොමද? මෙහෙමයි. දැන් අපි මෙතනදී තේරුම් ගන්න ඕන යම් කෙනෙක් දුටු නිවනට පත්විච්ච කෙනෙක් නම් දැන් අපි හිතමු එයා දර්ශන භූමියට පත්විච්ච කෙනෙක් නම් එයාට පමණයි සතර සතිපට්ඨානෙ පණවන්නේ. ඊට පස්සේ ඒ දුටු නිවනට පත්විච්ච කෙනා එයා දකිනවා ඇහැට රූපයක් කනට ශබ්දයක් නාසයට ගන්ධයක් දිවට රසයක් ඊට පස්සේ කයට පාසක් මරණ ධම්මයක් ඇවිල්ලා ඝර්ෂණය වුණාට පස්සේ ඒ දුටු නිවන් තියෙන සෝතාපන්න ශ්‍රාවකයෙක් වුණා. එයාගේ කාම රාග පටිගයන් දුරු කළා නැති නිසා කාම රාග පටිගය තියෙන නිසා ඒ රූපය ඔස්සේ එයා දිගට දුරක් යන්න පුළුවන්. බැඳි බැඳි යන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒකට බය වෙන්න දෙයක් නැහැ. හැබැයි ගියාට පස්සේ මේ දුටු නිවන් තියෙන කෙනා දකින්නව මොකද්ද? තමන් ගිය බව දැනගන්නවා. හැබැයි නොයනවා නෙමෙයි. තමන් ගිය බව දැනගන්නවා. ඒ කියන්නේ අවිද්‍යාවට කොටු වෙච්ච බව දැනගන්නවා. එය දැනගෙන යා නුවණින් විමසන්නෙම වෙන මොකක්වත් නෙවෙයි. නැවත යාර දුටු නිවන් දර්ශනයට එනවා. අනිච්ච දුක්ඛ අනාත්ම කියපු දර්ශන මාත්‍රයට යලිපත් වෙනවා. යා බලනවා. මෙන්න මේ රූපය අරබේ දැනුණා නම් වින්දනය. මෙන්න මේ වින්දනය ලබා ගන්න කියලා හිතාගෙන මම මේක පස්සේ හඹාගෙන ගියා. හැබැයි මම මේ හඹාගෙන ගිහිල්ලා තියෙන්නේ ඈඩ රුපියක් ගන්න වෙලා ගොඩ නැගිච්චි. මෙන්න මේ මිරිගුව පස්සේ ගින්නක් පස්සේ නේද? එහෙනම් මේ ගින්න පස්සේ මෙච්චර කාලයක් මං සංසාරේ ඇවිල්ලා ඇවිල්ලා. තවමත් මම මොකද්ද උනේ? ඒ දුකට පත් වෙලා ඒ ගින්නටම අහු වෙලා දැවි දැවි දැවි දැවි දුක් විඳිනවා මිස රාග ගින්නෙන්, ද්වේෂ ගින්නෙන්, මෝහ ගින්නෙන් දැවි දැවි දුක් විඳින ප්‍රතිඵල මන් ලැබුවා මිස මට තවම බැරි වුණා. මෙන්න මේකේ කෙලවලක් දකින්න, නිමාවක් දකින්න. එනම් මම මේ හඹාගෙන යන්නේ මිරිඟුවක් පස්සේ නේද? මායාවක් පස්සේ නේද? ගින්නක් පස්සේ නේද? මේක පස්සේ කොච්චර ගියත් ඇති ඵලයක් නෑ නේද? හරයක් නෑ නේද? මේක පස්සේ යන්න යන්න රාග ගින්නට, ද්වේෂ ගින්නට, මෝහ ගින්නට කොටු වෙනවා නේද? දැන් මේකෙන් පස්සේ ගිහිල්ලා මං ඔයන සුඛය සහනය ලැබෙන්නේ නැහැ නේද?